මතු කරන්න පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක්. ධර්ම සාකච්ඡාව සඳහා. ඒක මේ අපේ සාමාන්‍ය ශාසනයේ මොන දෙයක් ආවත් ඒකට කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ කියලා හේතු හතරක් වෙන්නේ. කර්මජ වගේකුත් වෙනවා. ඒ කර්මජ ආවපන්ති ඒක ඇත්තටම විපාක වාරයක් තියෙන. ඒකට අපිට මොනවක්වත් කරන්න දෙයක් නැහැ. ඍතුජේ වශයෙන් වෙනකොට මේ තද ඍතු ගුණේ වෙනකොට දැන් මේ සීතල මේ එකක් තියෙන කෙනාට මේ ඍතු ගැලපෙන්නේ නැහැ. ඒකට එයාට වෙහසක් වෙනවා වගේ ඍතුජ කියලා කියනවා. ඍතු නිසා හටගන්නවා. ආහාරජ වශයෙන් උත්පත් වෙන වේදනාව වගේ කසප්පාය ආහාර ගත්තාම ප්‍රමාණික වල ආහාර ගත්තාම ප්‍රමාණය අඩු වෙන ආහාර ගත්තාම ඒකට ආහාරජ චිත්තජ කියලා જાතියකුත් වෙනවා ඒක මේ දෝමනස්සේ නිසා හටගන්න කායික පීඩා. හිත බොහොම දුෂ්කර වෙච්චාම අපේ ඇඟ හරි දරත භාවයටපත් වෙනවා. කැමැති දෙයක් වෙච්චාම ඥාති වේසනයක් වෙච්චාම වස්තු වේසනයක් වෙච්චාම අකමැති දෙයක් වුණාම ඇඟේ හිතෙන් හටගන්න පීඩාව නිසා කය වෙහෙසටපත් වෙනවා. ඒකට භාවනා හරියන්නේ නැහැ. ඒ නිසා හේතු හතරක් තියෙනවා. ඒ කොයි එක වුණත් අපි දාන්නේ වේදනා කියන චෛතසිකයට ඒක කියන්නේ විඳීමක්. අපිට දැනෙන විඳීමක් තියෙන්නේ. ඉතින් ඔය සාමාන්‍ය භාවනාවේදී වේදනා කියන ප්‍රශ්නේ අහනකොට අදහස් කරන්නේ දුක්ඛ වේදනා තමයි. මුත් ආගම ධර්මයේ වේදනා කියන්නේ සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන තුනටම වේදනා කියන එක සටහන් වෙනවා. ඒක නිසා භාවනා ඉඳගත්ත තැන ඉඳලාම දිගටම වේදනාවක් තියෙනවා. සමහර වේදනා දුක්ඛ වේදනා ගන්නට වෙනවා සමහරව සුඛ වේදනා වලට වෙනවා සමහරව අදුක්ඛම සුඛ වේදනා වලට වෙනවා ඉතින් අර අදුක්කම සුඛ වේදනා කියනෙවුවා අපි එච්චර ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අරමුණ පේන වෙලාවෙත් අදුක්කම සුඛ වේදනා තියෙනවා. නොපෙනෙන වෙලාවෙත් තියෙනවා. ඒක ඉස්මතු වෙන්නේ සුඛ වේදනාවවත් බොහොම කලාතුරකින් තමයි යෝගාවචරය ඒක චෝදනා ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නේ. දුක්ඛ වේදනාවට තමයි උගා චෝදනා කියන්නේ. ඒක නිසා ඒකත් හොඳට තේරුම් අරගන්න ඕනේ. වේදනා කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. දුක්ඛ වේදනාවටත් වේදනා කියලා කියනවා. වේදනා කියන චෛතසිකයටත් වේදනා කියලා කියනවා. මෙතෙන්දි මම හිතනවා මේ දුක් වේදනා ගැන කතා කරන්නේ. කියන වෙහෙස කර. ඒකට වෙහෙස කර. ඒක ඒකේ භාවනාවේ කියනවා වේදනා විජය කියලා අවස්ථාවක්. වේදනා විජය කියන අදහස් කරන්නේ මේ භාවනා යෝගාවචරය පුරුදු වෙනකොට පුරුදු වෙනකොට පුරුදු වෙනකොට පුංචි පුංචි වේදනා චෝදනා කරන තු අතහැරලා දානවා. පිළිගන්න මේක හැටිම තමයි මේක ආයේ මේ <coughs> මේකට උත්තර හොයන්න යන්න හොඳ නැහැ කියලා පුංචි වේදනා හට හට ගන්න මේ හරහා යන්න දැනගන්න විනිවිදෙන් දැනගන්නවා පුංචි වේදනාවල තියෙනවා පුංචි වේදනාව පටන් ගන්න වෙලාවක් තියෙනවා උත්සන්න වෙල වෙලාවක් තියෙනවා සමන වෙන වෙලාවක් තියෙනවා ඊට පස්සේ ඒ ඉස්ලාම ආධුනිකයා සාමාන්‍යයෙන් ආදි කම්මික කියන භාවනා නොකරපෙකන හිතන්නේ භාවනාවට ගියාට පස්සේ කිසිම වේදනාවක් එන්න එපා එන්න හොඳ නැහැ සද්ද ඇහෙන්නම හොඳ නැහැ හිතවිලි නැත්තුවම නැතුව හරියට අරමුණේ තියෙන්න ඕන කියලා බොහෝම දර්ශීය චිත්‍රයක් මවාගෙන යන්නේ. ඒත් ඒක වෙන්නේ වෙන්නේ ඉතින් ඔය අර අල්ලපනල් ලස්සේ වරින් වර වරින් වර අරමුණ දැක දැක ගිහිල්ලා අරමුණේ විස්තර හොයන්න දැනගත්ත දවසේ අරමුණත් එක්ක සුවද වෙච්ච දවසේ අරමුණේ අලගිය මුලගේ තෝරන්න පටන් ගන්න වෙලාවදී අරමුණ හොඳට මූණට දාලා ඉන්නකොට වේදනාව තිබුණට ගණන් ගන්න නැති තත්ත්වකුත් වෙනවා. කුංචු කුංචු වේදනාව එනවා. ඒක දෙයක් නෑ. නමුත් අරමුණ පේනවනේ. <coughs> එතකොට ඒ ගුරුවරු කියලා දෙනවා තවත් අරමුණට ඉබිලා බලන්නේ කියලා. තවත් අරමුණ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සහිත බලනකොට අරමුණත් එක ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න අර <coughs> පිටින් එන වේදනාවල බලපෑම අඩු වෙලා ඒක මධ්‍යස්ථ ප්‍රමාණයේ වේදනාවක් ආවත් ඒ වේදනාවට අහුම්කන් නොදී අරමුණත් ඉන්න එක ඉන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. එතකොට යෝගාචරයේ විශ්වීම ශක්තිය ටිකක් වැඩි සතිය ටිකක් වැඩි සමාධිය ටිකක් වැඩි අරමුණේ විස්තර කියන්න පුළුවන් ශක්තිය වැඩි ඒ අතර වැඩි වෙන්න වැඩි වෙන්න වේදනාවේ බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා ඉතින් සමහරු ඊට පස්සේ මේක අභියෝග කරගන්න මීටත් වඩා බරපතල වේදනාවක් ආවත් මම අරමුණ අත නෑර අරමුණේම විස්තර බලන්න ඕනෑ කියලා ගන්න පටන් අරගත්තොත් දවසක් එනවා සාමාන්‍ය කෙනෙක් ලෙඩක් කියන සාමාන්‍ය කෙනෙක් වේදනාවක් කියන දෙයක් උනත් හරහා යන එකයි මම කරන්න ඕනේ ඒක මට භාවනා ජීවිතයේ අභියෝගයක්. මම මේකේ මුල දැන් දැකලා තියෙන්නේ. මැදයි මේ රණ්ඩුව යන්නේ. මැද ටිකේ සතියෙන් හිටියොත් මේක වේදනාව නැති වෙන වෙලාව සැපක්කුයි මට දැනෙන්නේ. දුක් වේදනාව එනකොට දුකක් වුණාට යනකොට සැපක් තියෙනවා. ඒ නිසා මේ සැප අවස්ථාව බුද්ධ විඳින්න මම මුලැමැදාග කියන අවස්ථා තුනම සතියෙන් ගත කරන්න ඕනෑ කියලා යම් වෙලාවක පුළුවන් වුණොත් මුලැමැදාග දැනගන්න ඒකට කියනවා වේදනා විජය කියලා. එතකොට හැම වේදනාවකම පටන් ගන්න දුක් වේදනාවක් නම් ඒක හරහා ගිය සැපකින් කියලා කරගෙනවා. පටන් ගන්න සුඛ වේදනාවක් නම් ඒක හරහා ගිය දුකක් ඉතුරු වෙනවා කියලා වේදනාව පිළිබඳව මේ මොකක්ද කියන්නේ යුනිවර්සල් විශ්වගත කරුණු වගේ තේරුම් ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයාට වේදනාවකින් එන බලපෑම හොගා කඩු වෙන්න පටන් ගන්නවා. මේක තමයි අපි කියන්නේ තලතුණා වෙනවා කියලා. මේක තමයි අපි කියන්නේ උපේක්ෂාව දිනු කරනවා කියලා. එතකොට ඒක කරන්ඩ වේදනාවත් එක්ක මේ විදිහේ වැඩි තොරතුරක් ගන්න අපි බල උත්සාහ කරන්නේ මොකද්ද? Taman මෙනෙහි කරන අරමුණේ වැඩි වැඩි විස්තර ලං කරලා ගන්න ඕනේ. ඒ අරමුණට එබිලා බලන්න ඕනේ. බලන්න බලන්න වේදනාවේ බලපෑම නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ චෙස් ගේම් එකක් දාන් දාන් පෙතක් ඒ වැඩ කරගෙන යනකොට ඒ දාන් ඒකට හිත ගියා නම් අපි කොච්චර ඉඳගෙන හිටියද තේ එකක් බිව්වේ නැද්ද පිටින් සද්ද හැම මොකක්වත් ගානක් නැහැ ඒකට හිත වැටුණාට පස්සේ අර වෙනදා තියෙන සංඥාවල බලපෑම නැති වෙනවා ඒ වගේම මට මතකයි දවසවල උමුම් පැලස උමුම් පැලස පැයක් යනවා ඒක ඕක යන වෙලාවේ බඩ බත් කෑවේ නැහැ කියලා මොන්නම දැක ගානක් නැහැ අරකට හිත ගියාට පස්සේ මොකක්වත් නැහැ අන්න ඒ වගේ හැබැයි අරමුණ කියන්නේ උමුම් පැලස වගේ රසවත් එකක් නෙවෙයි අරමුණ කියන්නේ දාම්පෙත වගේ රසවත් එකක් නෙවෙයි. අරමුණ කියන්නේ චෙස් ගේමක් වගේ රසවත් එකක් නෙවෙයි. ඒ මොකද හේතුව අරමුණෙන් අපිට අර විදිහේ වින්දනයක් දෙන්නේ නැහැ. නමුත් ඒකට ප්‍රිය කරන්න ගත්තොත් අරමුණට හිත දාගෙන ඉන්නකොට එන වේදනා හිතිලි සද්ද නිකන් මේ නිලීන වෙන්න පටන් ගන්නවා. ඒක තමයි යෝගාවචරයට එන්නේ මේ අපි කියන වේදනා විජය කියන එක. ඒක හරිය මේ භාවනා ජීවිතේ හොඳ පන්නරයක්. හොඳ පන්නරයක්. ඒ අවස්ථාව සමාධි අවස්ථාව. ඔය ඇත්තටම කියනවා නම් මේ විතක්ක විද්‍ය වේදනා විද්‍ය කියන දේවල් විතක්කේ ਵਿਚාරයෙන් සිහාට කියනවා. ඔව්. එතකොට ඇත්තටම අපි ධ්‍යාන වලින් වගේ කතා කරනවා නම් දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන වගේ වෙනකොට වේ ප්‍රීති සුඛනේ දහුවෙන්නේ. එතකොට මේ වේදනා ප්‍රශ්නයක් එන්නේ නැහැ. විපස්සනාවේ ගන්නවා නම් උද්‍යප්පේ ඥාන තරුණ අවස්ථාව පහු කරලා ඥාන පීති ඕභාස වගේ දේවල් පහළ වෙනකොට ඒ යෝගාවචරය ඉන්නේ සම්පූර්ණ নিমগ্ন වෙලා භාවනාවේ নিমগ্ন වෙලා එතකොට ඒක නිකන් හරියට යුද්ධෙට ගිය සෙබලා යුද්ධදී තුවාලයක් වෙලා ලේ ආවට ඒ ලේ දකින්න දකින්න ඉස්සරහටමයි යන්නේ. ඒ කියන්නේ හැබැයි කොන්ද බන්නේ ඇත්ත කියලා සෙබලෝ. බණ්ඩකා වගේ මිනිස්සු නෙවෙයි. ඒ මිනිස්සු ලේ දකින්න දුවනවා. නමුත් නියමසේ බලා ලේ දකින්නට ඉස්සරහට යන ගතිය. මොකද එයා දැන් යුද්ධයට යෙදිලා. ඒකල ඉන්නකොට ඒ සාමාන්‍ය පුංචි පුංචි දේවල් වලට දඟලන්නේ. අන්නේගේ භාවනාවට උරුට්ට වෙන වෙලාවක් එනවා. අන්නේ වෙලාවට ওই සද්දයක් ආවට වේදනාවක් ආවට කොල්ල ගහේ මේ කිඹුල ගාවට ගාණක් නැහැ කියලා. කහාගෙන යන වෙලාවක් එනවා. ඒක ඇත්තටම සමාජයේ වීර්ය චෛතසිකයේ බොහෝම ළඟින් බලපානවා ඒකට. වීර්යයක් කියනවා මේ මේ වගේ මට හැමදාම හම් වෙන්නේ නැහැ. ඒකට මේ අරවම නඩු බල බල ඉන්න බෑ මම කඩාවැදින්න ඕන හෙන ගෙඩිය වගේ යන්න ඕන කියලා වීරියක් එනවා. එතකොට මේ වීරිය කියන්නේ වීරත්වයක් පාටපත් වෙනවා. වීරිය කියන චෛතසිකේ වීරත්වයක් ඇති කරලා දෙනවා. ඒ යෝගාවචරයට මේ සටනේ මරණේ හොඳයි. හැබැයි ඒක ඉතින් ආධුනිකයට එන්නේ නැහැ. සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි මේ වේදනාවත් එක්ක හැප්පෙන්න පුළුවන් ගතියක් එන්නේ. ඒකට හේතුවක් තියෙනවා භාවනාවේදී මේ හිත හැංගී ගන්නවා කියලා එකක් තියෙනවා. අරමුණ බලබලා ඉන්නකොට අරමුණ නොදැනී යනවා, කය නොදැනී යනවා. ඉතින් නින්දට එක්කෝ මේ කියා ගන්න බැරුව යනවා මං හිතියද ඉඳගෙන හිතියද කොච්චර වෙලා හිතියද කියලා කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක අපි ලොකු සංති පාවිච්චි කරන හිත හැංගෙනවයි කියලා. ඒ හිත හැංගෙන වෙලාවට තියෙන වේදනාවක් තියෙනවනම් කොච්චර හොඳද කියලා. මොකද වේදනාව එනකොට හරියට උරුට්ට වෙලානේ තියෙන්නේ. ඒක ආය මොකද දක්widetilde කාගෙන අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා මේ පන්දිසානන්සේ බුරුමේ මේ සම්ඥාස කියනවා ඒ පිටරට අය ඇවිල්ලා භාවනා කරනකොට හුඟක් වෙලාවට ඒ ඉක්මනට වගේ යනවා අර හිත හැංගී ගන්න අවස්ථාවට. එයාට ඒකට කියා ගන්න බෑ. අරමුණ දිගේ ගිහිල්ලා අරමුණ සංසිඳනවා. සංසිඳනට පස්සේ දැන් මේක භාවනාවද සතිය තියනවාද සමාධිය තියනවාද නැත්නම් හිතවිල්ලක්ද ප්‍රകൃතියක්ද කියලා ගන්න බැරි වෙනකොට වේදනාව පිළිබඳ කිසිම වින්දනයක් නැහැ. සුඛ වේදනාවකුත් නැහැ දුක්ඛ වේදනාවකුත් නැහැ එතකොට ඒ බුද්ධිලාට ඒකට ප්‍රතිපක්ෂ වශයෙන් පේන්නේ ඔය කියන දුක් වේදනාවත් තමයි ඒකේ හරියට මුලමඳාග දාන. ඒකේ තියෙන වෙහෙස තේරෙනවා. ඉතින් ඒ නිසා එයත් මේ වැලි පොළවේ මේ සිමෙන්ති පොළවේ වැලි දාලා වැලි උඩට වාඩි වෙන්නේ. අන්න අර හිත හැංගී ගැනීමක් යන වෙලාවේ මේ වැලි ටිකවත් මට වේදනාවක් දේවා. එහෙම නැත්නම් ඒක ඒගල්ලා හිතනවලු ඒ හිත හැංගී ගන්න වෙලාවේ කාලේ නැති වෙලා කියලා. වෙලාවට දුකක් අරගෙන හරි හිතට ප්‍රകൃතිය මතු කරලා දෙන්න. අන්න ඒ වගේ ඉව කරන මට මතකයි ඔය අම්පි ඇමරිකන් ජාතිකෝ රාහුල හඳුරු ගිහිල්ලා තෙල්කෝඹි මේ ගුලක් උඩ වාඩිලා. ආයෙ ගිහිල්ලා හුද්දතෝම මధుරෝ ඉන්න මීතිකල ගල වගේ උඩ තැනක හුද්දතෝම මధుරෝ ඉන්න තැන. වාඩි වෙලා යාළුවෙක් ගිහිල්ලා කියන බලන්න යනකොට මුළු ඇඟ මුළු අසම මధుරෝ කරනවා. ඉතින් හරය ගිහිල්ලා පවන් තලන්න හදනකොට මේ ආමතුරු කියලා තියෙනවා මේ රාග වැඩක් බලා ගන්න මං ආවේ මෙතෙන්ට මේ මధుරු ඉන්න නිසා තමයි. ඉතින් ඒ වගේ ඒ ටික විකෘති. විකෘති ඈ විකෘති කියන්නේ විකෘති කියන වචනේ කිව්වේ ඒක මොකද කියන්නේ? ඒ කියන්නේ මවාගත්ත දුක් නේ. මවාගත්ත ඒක තමයි. මවාගත්ත දුක් නේ. නමුත් එහෙම කරන්න වෙන වෙලාවක් වෙනවා. මොකද සමහර ලාවට තමන් මේ ඇත්තටම භාවනාවේ ඉන්නේ නැද්ද කියලා අර මේ සතියෙන් සමාධියෙන් ඉන්නේ කියන සැකෙන වෙලාවට මේ වේදනාවක තියෙන හොඳ ලකුණු ටිකක් වෙනවා. වේදනාව තියෙනවා අපි උරුට්ට වෙන ගතියක් තියෙනවා. එකට එක මොන දිගින් ගතිය. අනිත් වගේ විවිධ දේවල් වල භාවනාදී සිද්ධ වෙනවා. ඊට කරන්න වෙනවා. ඉතින් ඒක ආධුනිකයාගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ. ඉස්සරහට යනකොට තියෙන එකක්. එන්නේ. මොකද්ද කරන්න ඕනේ දැන් මේ ඒක මම නිදර්ශනයක් වශයෙන් ගත්තේ නමුත් ඒක හුඟ දෙනකොට අදාළ ප්‍රශ්නයක්. ඒකදී අපේ මේ ලොකු සංස මතක් කරලා තියෙන්නේ ආනාපානීය ටිකේ යනකොට සතිපට්ඨාන සූත්‍රය ගත්තත් ඉස්සලා සර්වඥන්සේ පෙන්වන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියලා හොඳට නාස්කුඩු පුරවාගෙන හුස්ම රැල්ල යනවා තේරෙනවා. පටන් ගන්නකොට බොහොම ගොරෝසුයි. ගොරෝසුයි එක දිග බවත් වැටෙනවා. නමුත් මේ පරිසරයේ සාන්ත නම්, කයත් තැම්පත් වෙනවා නම් කුඩයක් කෙටි වෙන්න පටන් ගන්න. ඉඳගෙන ඉන්න ඉරියවට එච්චරම ඔක්සිජන් අවශ්‍ය නැහැනේ. ඇවිදිනකොට වගේ. ඒකට කෙටි වෙන්න ගන්නවා. කෙටි වෙනකොට යෝගාවචර දන්නවා දැන් මට පරිසරයේ ගෝතාවල් සාද්ද වේදනා මොකකුත් නැහැ. ආනබනේ සංසිඳනවා, හිතත් සංසිඳනවා, කයත් තැම්පත් වෙනවා. ඒකට කෙටි හුස්ම ඉන්න පටන් ගන්නවා. කෙටි හුස්ම එන්න පටන් අරගත්තට පස්සේ තව ඉස්සරහට යනකොට ඒ හුස්ම තව තවත් කෙටිවීමක් සිදු වෙන අතර හුස්ම මැද කොටස දිහාට පුරවාගෙන පීරාගෙන යන්න තරම් හුස්මක් නැහැ. සංසිඳීමක් වෙනවා. ඒ කියන්නේ මේ පුංචි හිලකින් ලොකු එකක් දාලා අදිනවා වගේ පීරාගෙන යන ගතිය නැහැ පොඩි හුස්ම ගන්න දෙනවක් වෙනවා. ඉතින් ඊට පස්සේ දන්නවා මේකට හේතුව දන්නවා. ඉතින් ගියාට පස්සේ ඕක තව සංසිඳනට පස්සේ ඕක අහුවෙන්නේ නැතුව යනවා. එන්නේ සංසිඳනට අහුවෙන්නේ නැතුව ගියාට පස්සේ මේ හුස්ම ගන්නවද, හෙලනවද, ඇත්තටම හුස්ම වැටෙනවද නැද්ද කියලා තැනකට එනවා. ඒක මම සාමාන්‍ය දර්ශනය කියන්නේ උන්චිලාවක වැදුම් දීලා උන්චිලාව තල්ලු කරන වෙලාවෙදී නම් බුදුවට තල්ලු කරපුවාම උඩට උන්චිලා ගිහලා පල්ලෙහාට පපුව දාන තට්ටමුට පපුව දාන මට්ටමට එනවා. මේ පැත්තට ගිහිල්ලා පල්ලේ හරිනවා මේ පැත්තට ගිහිල්ලා උඩට යනකොට එනවා. නමුත් අපි ඒක තල්ලු දීම නතර වුණයි කියන්නේ. තමන් කකුල් ගහලා තල්ලු ගන්නෙ නැත්තම් ඒක එnde end end end උන්චිලාව ළඟනේ නතර වෙන්නේ. ළඟ නතර වෙලා නතර නතරලා මෙහෙම මැදට ඇවිල්ලා පැද්දෙන වෙලාවේදී ඇස් දෙක වහගත්තොත් අපිට හිතා ගන්න බැරි වෙනවා පැද්දෙන එක ස්වභාවයද නැත්නම් හිතෙන්ද මේ පද්දන්නේ මෙහෙම මෙහෙම දෙන්නේ මෙහෙම මෙහෙම දෙන්නේ මෙහෙම මෙහෙම දෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒක තමයි නිදර්ශනයකට දෙන්න තියෙන්නේ. tempat වෙනකොට හයියෙන් පැදපු ඔන්චිල්ලාව පැදුම් දුන්න නැත්තම් මොකද වෙන්නේ? නැතර වේ නැතර වෙලා මැදට එනවනේ. මැදත් තමයි අර ගානට මේ දෝලනයක් පවත්නවා. හැබැයි අච්චර හුලම් බාරක් ඇඟට වටින්නේ නැහැ ඒ වෙලාවේ. එතන එතන සිද්ධ වෙනවා. එතකොට ඇස් දෙක වහගත්තොත් අරක තවත් අන්ධකාර වෙනවා. ඒකත් අපිට කියනවා මේ අතර මේ අතර නේද මේ අතර මේ අතර නේද රවුමට යනවද ඇත්තට මේ පැද්දිල්ල හිතෙන් වෙන එකක්ද ඔන්චිලා පැද්දෙනවද කියලා හිතා ගන්න බෑ. අන්න ඒ සංසිද්ධියක්ම වෙනවා ආනාපානෙ. හැබැයි ඒක වෙන්න විතර්ක වලින් බාධාවක් නැති වෙන්න ඕන, වේදනාව වලින් බාධාවක් නැති වෙන්න ඕන, සද්ද වලින් බාධාවක් නැති වෙන්න ඕන. තිබුණත් ඒව කීකරු කරගන්න දරගන්න. ඒක සංසිඳුණාට පස්සේ අරක තුනී වේගන යනකම් වලිගේ හරි අල්ලගෙන අල්ලා ඉන්නවා. ටික වෙලා ගිහලා වලිගේවත් අල්ලන්න බැරුව යනවා. ඊට පස්සේ අනතුරු දෙකක් තියෙනවා. මගේ හැරිය යුතු පැති දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අරමුණක් නැහැ, කරන්න දෙයක් නැහැ කියලා නින්දර වැටෙනවා. නින්දර වැටුනොත් නීවරණයක් වෙනවා, තීන මිද්දේ වැටෙනවා. ඒකට නැගිටින්න හොඳටම දන්නවා පහුව පිටිකේ මට සත්‍යයක් නෙමෙයි තිබුණේ නින්දක්. නින්දර වැටෙනවා. මට වැක් කියලා ගොරවන තරමට වැටෙනවා. ඒක වෙන්න පුළුවන්. අනිත් එක තමයි සැකයක් උපදිනවා. සත්‍යක් උපදිනවා මට දැන් මේ මොකද වෙලා තියෙන්නේ හරිද භාවනාව මේක සතියද මේක සමාධිය නැද්ද මොකද උනේ කියලා මේ දැන් ওই ප්‍රශ්න අහනකොට එන චෛතසික මතුවෙනවා. ඒකෙන් උද්දච්ච කුක්කුච්චේ පහළ වෙනවා. හිත අවිෂණ ගතිය දෙනවා. සීතල නිින්ද කියලා කියන්නේ හොඳටම සීතල ගතියක්, වීර්ය හොඳටම අඩු ගතියක්. උද්දච්ච කුක්කුච්චේ කියලා කියන්නේ අවිෂිච්ච ගතියක්. මේ දෙකම නැවත නීවරණ දෙයක් හිතට ආරම්භ වෙනවා. යෝගාවචරය තියෙන්නේ මේ දෙක මැදින් යන්න වෙයි. සීතල වෙලා නිදර වැටෙන්න දෙන්නත් එපා, හැක උපදවන්නත් එපා. එහෙමනම් එවැනි තත්යකට යන්න හොඳම ගුරු උගන්වන්නේ ගොරෝසු තැන ඉඳලා සියුම් වෙනකොට අඛණ්ඩව සතිය පවත්වාගෙන આવොත්. ඒක දැන් තන් සංසිද්ධි සංසිද්ධි එනවායි කියලා ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේකටත් වැඩිය සංසිද්ධි අවස්ථාව. එතකොට මේ සාමාන්‍ය සතියෙන් මේ වැඩේ කරන්න බෑ ඊට වැඩිය ගැඹුරු සතියක් ඕන කරනවා. ගැඹුරු එකලාසයක් ඕන කරනවා ගැඹුරු අවධානයක් ඕන කරනවා මේකට කියනවා සූදානම්ව සිටීමක් කියලා. මේ තව ඉස්සරහට එන්න හදන්නේ මේට වැඩිය සියුම් අවස්ථාවක්. ඒකෙදි නින්දට වැටුනොත් මගේ සූදානමක් නැහැ. මම නැහැ. මම සැකපොත ඇව්වොත් එකලස කරනවා. නිසා උලන් වදින්නත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ එල්ල එහෙම බලාගෙන ඉන්නොත් තව එන්නේ එන්නේ එන්නේ මෙයා සංසිඳනවා. ඒ සංසිඳන එක මට දැක ගන්න ලැබේවා කියලා මේ සූදානම් වෙ ඉන්න ගතිය ආධුනිකයට කියලා දෙන්න බෑ. මොකද මේ අත්දකලා නැහැ. සරද්දයක් අද්දපු කෙනා අද්දකපු කෙනා ප්‍රශ්නයක් අහනකොට නම් කී හැකි මෙතන වෙලා තියෙන සූදානම් නැතුව ගිය නිසා අපි eh, අනතුරට ලක් කරලා තියෙනවා. අනිශ්චිතතාවයකට ලක් කරලා තියෙනවා. Eh, අසම්භාව්‍යතාවයකට පත් වෙලා තියෙනවා. එහෙම වෙන්නේ නැතුව මේක තව ඉස්සරහට යන්න නම් යෝගාවචරයා විනාඩි 10 වෙනකොට විනාඩි සාමාන්‍ය 30 35 ගිහිල්ලා එතකොට සතිය අඩු වෙන්න බලනවා. අඩු කරන වෙනකොට වැඩි කරගෙන හිටියොත් එයාට තේරෙන පටන් අර ගන්නවා ඒක eh, විදිහක විවේකයක් හිතට එනවා. අරමුණ පේන්න නැති වුණාට හිත නින්දට වැටිලත් නැහැ. වික්ෂිප්තව ගිහිල්ලක් නැහැ. ඔහු හිතේ එක විදියක සංසිඳියාවක්. සංසිඳීමක් වෙනවා. අන්නේ සංසිඳීම පළවෙනි මතාවට වගේ යෝගාචරය මේ නීවරණ නැති හිත අත්දකින්න වෙලාව. සංසාරේ පුරාම අපි අත්දකලා තියෙන නීවරණ තියෙන හිත. ඒක නිසා ඒකේ අලගේ මුලගේ විස්තර අපි දන්නවා. වේගික් වෙන්දියක් සිදුවි. ඒක පොඩ්ඩක් පහදලා දෙන්න. ඔය ඒකට අපි කියනකොට මේට වැඩි උගාවක් තව ඉස්සරහට යන්න වෙනවා. අපි දැන් මේ කතා අපි යම් ඉතින් මේ අපි කතා කරන්නේ නිකන් ආධුනිකයෙක් වැඩ පටන් ගන්නකොට වෙන වැඩක්. එතකොට මේ මේ විවේක ස්ථානෙට එනකොට අපි ඇත්තට ඔය මේ මම ගිය පාරත් මීටිකල බණ කියනකොට කිව්වා. අපි ඔක්කොම නිදහස් සටන්කාමින් තමයි. අපි නිදහස පතා ඕන සටනක් කරන හැබැයි නිදහසේ දීපු දවසේ බයේ ගෙදර යනවා. අපි එක එකක් ලෑස්ති නැහැ නිදහස ගන්න. අපි මේ කොච්චර රණ්ඩු කරා. මෙන්න දැන් තියෙන නිදහස ගනින් කිව්වොත් අපි নানা ආකාර හේතු කාරණා දෙලා ආයෙත් දුවනවා කුණු කන්දේ. ඒක මිනිස්යාගේ තියෙන එදා ඉඳලම තියෙන ගතිය. අපේ ලංකාවේ බුද්ධ ආගම නැගී හිටියේ 48 නිදහසට ඉස්සල්ලා. නිදහස දීපු දවසෙන්ලා බුද්ධ ආගම විනාශ වෙගෙන විනාශ වෙගෙන ගියා. ඒක ස්වභාවය. බාහිර තර්ජන තියෙනකොට අපි නිදහස සඳහා සටන් කරනවා. තර්ජනේ නැති එක තමයි බුදිය ගන්නවා. එහෙම නැත්නම් සැකයක් උපදවනවා. අපිට කවදාකවත් බුද්ධ විඳින්න දන්නේ නිදහස කියන එක මිනිස්යාට අරහ. අපි මේ අපි නිදහස නැංගාමින් තමයි. ඉතින් මේ ආනාපානෙ බුදුහාමුදුරුව දෙනවා පොඩ්ඩක් අරන් දෙනවා ඔන්න ඔබට නිදහස. දෙනකොට බබාදොයි. එහෙම නැත්නම් සැක උපදවනවා. මේ දෙක මැදින් යන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. මේ දෙක තමයි මැද තමයි මේ අංක දෙක අතරිනවා කියලා කියන්නේ. මේක හැබැයි බොහොම ගොරෝසු අවස්ථාවක්. ආනාපාන සංසිඳනවා ලෑස්ති වෙලා ගියොත් මේක අත්දැකිය හැක්කක්. මිනිස්සුෙකුට උරුම අත්දැකිය හැක්කක්. මේක අත්දකින්න නම් සූදානම් වෙලා යන්න ඕනේ. ඒ වගේම මේ එක තැනක් එනවා කොහොමද කියන්නේ? එතෙන්ද යනකම්ම ආනාපානය කීකරු කරගෙන සංසිද්ධි සංසිද්ධිමින් භාවනා කිරිලක් කියන. ඔතෙන්ද ගියාට පස්සේ භාවනා කෙරෙනවා. කරනවා නෙවෙයි. යන්න ගන්න. එයා එයාගේ එයා එයාගේ මතයට යන්න පටන් අරගන්න. අන්න ඕකෙදී ඇඟිලි ගහන්න නැතුව ඉන්න අපි දන්නේ. අපිට මෙතෙක් වෙලා තියෙනවා ආස්වාසේ ආස්වාසයෙන් මෙනෙහි කරන ප්‍රස්වාසේ ප්‍රස්වාසයෙන් මෙනෙහි කරන හිත එහෙම ගියොත් ආයෙ ගෙනත් තියන්න ඕනේ. කොහොම කරගෙන කරගෙන ගියාට පස්සේ ඒක ඉබේ වෙන්න පටන් ගන්නවා. හිත දුවන්නේම නැහැ, නීවරණ මොනවත් නැහැ, ආනාපානෙත් නැහැ. හැබැයි හිත හොඳට මෙහෙම තියෙනවා. එතකොට වෙන දෙයක් තියෙනවා. කරන දෙයක් නෙමෙයි කෙරෙන දෙයක්. ආන්න මේකට අවදි වෙනවයි කියන එක මේක විද්‍යාවක් නෙමෙයි කලාවක්. අන්න ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒ සූදානම් වීම විශේෂකම් ගන්නන්න බෑ. කළු ලෑල්ල කැඳලා පෙන්නන්න බෑ. මෙතෙන්ට යනකොට දස් දහස්වර ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පුරුදු කරන්න ඕනේ. දැන් මම යන්න හදන්නේ කිසියම් කෙනෙකුගේ පාලනයක් නැති සම්පූර්ණ නිදහස් තැනකට. ඒක පුරුදු කරන්න. මේකට අපි භාවිත කරනවා කියලා කියනවා. භාවනා කරනවා කියලා කියනවා. කරගෙන කරගෙන ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ බව අවදියෙන් දැක ගන්න පුළුවන් අවස්ථාවක් මේ නින්දට වැටිය යුතුමත් නෑ සැකකල යුතුමත් නෑ කියලා ඒක පුරුදු කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අරගන්න සමහරට විනාඩි 10 15 20 ඒකේ ඉන්න පුළුවන් ඉන්නකොට මේ පිටිවිල්ලක වේදනාවක සද්දක කිසි බාධාවක් නැතුව කිසි පැවැත්මක් තියෙන. නිකම් පැවැත්මක් තියෙනවා. හැබැයි කීකරු කරගත්තොත් හිත කීකරු කරගෙන මේකට සැක පොදා ගන්න තෝ නින්නතු හිතුවොත් ටික වෙලාවක් ගියාට පස්සේ ආයෙ ඕකම ආනාපානෙ පේන්න පටන් ගන්නවා අර නැති වෙච්ච ආනාපානෙ ආයෙ තියෙන බව පේන්න පටන් අර ගන්නවා සැක නුමුසු හිතට විතරක් සාමාන්‍යයෙන් එතනේ පෞද්ගලිකත්වයක් බලපාන ඒ කියන්නේ එක් එක්කෙනාට පෞද්ගලිකව බලපාන තත්ත්වයක් එනවා නේද? ඒතර සමාජීය අවස්ථාවක් නේ. ඔව්. ඔය ඒකෙ ඉතින් අපිට මේ අනිත් එක්කන වෙනකොට මට දැනගන්න බෑ. මම කියන්නේ ඒක විවිධ වෙනවා නේද? මොන වගේ අත්දැකීම් එතෙන්දී අත්දැකීම් විවිධ වෙනවා. ඇත්තටම අපිට මේ වෙලාවේදී එකකද විවිධද කියන්න බෑ මොකද යාගදේ මට අදාළ නැහැ. අපිට භාෂාවට දාන්න පුළුවන් තරක් නෙවෙයි ඔය කතා කරන්නේ. එතෙන්දී මුලික කර්ම ශක්තිය නම්වත් එක් සිද්ධ වෙනවා නේද? නෑ මේක ඇත්තටම කර්ම කර්ම නැතිකමක් නෙදී. මේ වෙලාවේදී චේතනා නැහැ. එතෙන්දී ගුරු උපදේශය වැදගත් වෙනවා. ඔව් නැති කෙනෙක් ඕන කෙනෙක් કોઈ ප්‍රශ්නේ අහලා ඔගොල්ලෝ කරගන්න. කවදාකවත් ඔතනින් යහට ගුරුවරයෙක් කියලා දුන්න නැත්නම් යන්න බෑ. ඉතින්දි කරන්න හදන්නේ ඒක නින්දට වැට. නින්දට වැටෙනවා කියලා කියන්නේ දැන් වැඩක් බාර දුන්නා ඒ වැඩේ නෑ. ඉතින් නින්දට වැට. ඊට පස්සේ ඉවරයි. බුදු යන්නයි හම්බ වෙන්නේ බුදු වෙන්න හම්බ වෙන්නේ නැහැ. බුදු වෙනවා බුදු වෙනවා දෙක අතර මැද ඉල්ල පාර වෙනවා. අනිත් එක තමයි සැක උපදවන ඕනම කෙනෙක් සැප උපදවන මේ ක්‍රමයේ හරියයිද මෙහෙම කියොත් මට මේ මේ මෙහෙම ලකුණක් ඇදලා දුන්න පාර දිගේ බලෙන් ගිහින් පාර ඉවර නම් දැන් මම කොහෙද යන්නේ මොහොත මැදට ගියා කැලයක් අතට ගියා කාන්තරක් මැදට ගියා සැක පහල වෙනවා ඔන්න දෙක නැතුව ඉදිරියට යන්න ඒකට එහා පැත්තේ ගිය කෙනෙක් කියනවා ඔහොම එකක් එනවාමයි බය නැතුව බොහොම ඵලයක් යනකොට ඔය නෑ කියපු ආනාපානේ සැකනම සොහිතට පේනවා සැක විසට පේනවා සැක හිත අවශ්‍ය ගන්න එකනේ කරන්නේ ඒ නිසා හොඳට තැම්පත් වෙනොත් හිත තැම්පත් කරගලුවොත් ආනපනේ මැරිලා නැහැ ලාවට එහාට මෙහාට වෙනවා පේනවා. හැබැයි ඒක බලනකොට ආයෙත් මට නැති වෙනවා. ආයෙ බලනකොට ආයෙ යාන්තමට පේනවා. ආයෙ නැතු වෙනවා. ඒකට තේරුම් අරගන්නවා මේ ජීවිතේ කවදාකවත් නැති එකලසක් මේ පුරුදු කරන්න කියලා. ඒ එකලස තමයි මේ ආනාපාන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියන්නේ පස්සම්බයං කියලා කියන්නේ සංසිද්ධ වෙනවා කියන වචනේ කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. ආස්වාද ප්‍රසවාස දෙක සංසිද්ධුමින් සංසිද්ධුමින් හුස්ම ගන්නවා. ආස්වාද ප්‍රසවාසයෙන් සංසිද්ධුමින් සංසිද්ධුමින් හුස්ම පිට කරනවා කියන්නේ ඔකට. ඒ කියන්නේ අපේ කයේ කරන තියෙන කය පැවැත්වීමේ අඩුම ලංසුව තමයි හුස්ම ටික. ඒ හුස්ම ටික අන්තිම සියුම් හික්ම වීමක් කරන ඇත්තට ඒ වෙලාවේ කරන දෙයක් නෑ කරන දෙයට යන්න බාධා නොකර ඉන්න එකයි තියෙන්නේ. මෙන්න මේ කලාව දන්නවනම් මෙතෙන් ආවට පස්සේ නැගිටින්න එපා, අයියෙන් උස්ප ගන්න යන්න එපා, සැක කරන්න එපා, නිින්දට වැටෙන්න දෙන්න එපා කියලා එහාට ගියොත් විතර එයාට ප්‍රීතිය දක ගන්න පුළුවන්. ප්‍රී භාවනාදී හම්බෙන ප්‍රීතිය කියන එක. එහෙම නැත්නම් අපි කියන පස්සද්දී ප්‍රීතිය නෙමෙයි. ප්‍රමෝද, ප්‍රීති, සුඛ, පස්සද්දී කියන තැන යන්න පුළුවන් වෙන්නේ ඔය අභියෝගේ පැනපු කෙනාට විතරයි. මේක ලේසි නෑ. මේක හැම කෙනෙකුටම ඇවිල්ලා තියෙනවා. හැබැයි හැම කෙනෙක්ම මේක හරියට මේ හසුරුව ගන්න හැටි දන්නේ. එක්ක මේකට කඩාපනිනවා, නැත්නම් මේකට බය වෙනවා, එහෙම නැත්නම් මේකට සූදානමක් නැහැ, එහෙම නැත්නම් හිතන වැරදිලයි කියලා, එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා. නැත්නම් ඇක් දෙක අරිනවා. එතෙන් සමහරලාට ඒ වගේ ඕවර් එස්ටිමේට් එකකට යනවා. මොකද පළවෙනි වතාවට ඉස්සල්ලාම නීවරණ නැති හිතක් දකින්න. වෙන විදිහට කියනවා නම් අපි කියනවා වතුරක වතුරට පාට කලවම් කරලා තියෙනවනම් වතුර පැහෙනවනම් මඩ කලවම් වෙලා තියෙනවනම් මේ පාසි බැඳිලා තියෙනවනම් මොනම වෙලාවකවත් වතුරේ අඩිය පේන්නේත් නැහැ මූණ පේන්නේත් නැහැ වතුරේ මේ පැහැදිලි නැහැ ඒ ඒ මේ මඩ කලවම් වෙලා තියෙනවනම් පැහෙනවනම් බොර කලවම් වෙලා තියෙනවනම් පාසි බැඳිලා තියෙනවනම් මේ ඒ ඔක්කොම නීවරණ පහට බුදුහාමුදුරුවෝ දෙන්නේ නිදර්ශනයි මොනවාක් හරි පැහැදිලි දෙයකටකට මොහොම මොන දැම්මොත් හොඳට මොක නිමිත්ත පේනවා අඩිය පේනවා මෙන්න මේ වගේ වෙලාවක් මේ අත්දකින්නේ අපි ඒක අත්දකින්නකොට මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ගන්න පුළුවන් සුඛ සැප මේ ජීවිතේ තියෙන සැප සේරම වැඩි ඊටානසියුම් වීර්යාවක් අට තියෙනවා මේ කාම සැපේට ලාවට හෝ ආසාවක් තියෙනවා නම් ඒකට යන්න බෑ ආමිෂ සැපේට අපි කියන ඉන්ද්‍රිය ප්‍රතිපද සැප තියෙනවනේ රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න. ඒව තියෙන කෙනාට මේක හිතා ගන්නවත් බෑ මෙච්චර හම්බ කරලා ඕවර් ටයිම් කර කර හම්බ කරලා ගන්න එකටත් වැඩිය රැපයක් මොකක්වත් නැති තැන රූපයක් නැති, ශබ්දයක් නැති, ගඳක් නැති, රසක් නැති, පහසක් නැති, ඇහෙන් නොවන, කනෙන් නොවන, නාසයෙන් නොවන, දිවෙන් නොවන, හිතෙන් නොවන මොකද්දෝ රසයක් ඒක පහගගෙන තමයි අපි මේ නටන්නේ. ඒක පාගගෙන තමයි මේ රූප බලන්න අපි නටන්නේ. ඒක පාගගෙන තමයි අපි ශබ්ද අහන්න නටන්නේ. ගන්ධ රස පහස විඳින්නේ ඉතින් මිනිස්සයා අවුරුදු 100ක් ජීවත් වුණා. මෙවැනි සැපයක් තමයි උරුම බවක්. මෙවැනි සැපයක් මත පිට ඉඳගෙනයි මේ ජරා කරගන්න කියන එක දන්නේ නැත්නම් ඒ මිනිස්සයා අන්ධයෙක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ස්වාමීන් වහන්සේ එතනින් අසම්බයං කාය සංස්කාරම් කියලා කියන ඒක කොහොමද ඒ தත්ත්වය කොහොමද උදා වෙන්නේ? කාය සංඛාර කියලා කියන්නේ ආනාපාන. ඉතින් මේ ආනාපාන සංදේශය සංසිඳුන. සංසිඳුන. ආනාපාන සංසිඳවිල්ලෙන් විතරයි අපිට අර මනුස්සයාට උරුම නිර්ාමිෂ සුඛයට දොර ඇරෙන්නේ. නිර්ාමිෂ සුඛයට දොර ඇරගන්න එක මේ දීපු සම්පත්තියට විවෘත වීමක්. අපිට තියෙන සහජාසයෙන් උරුම කමක් අපිට තියෙනවා. මේ ආමිෂ සැප විතරයි තිරසනාට උරුම එකම දේ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකයට සම්මිය දෘෂ්ටිකයට ආමිෂ සැප පාවා දෙනවා. කොහොමද අපි පාවා දෙන්නේ? අපි නැති පරිවර්තයක් පාවා දෙනවා, වස්තු පරිවර්තයක් පාවා දෙනවා, ඇස් දෙක වහ ගන්නවා, රූප බල නැතුව නිකන් ඉනවා. සද්දහෙන් නැත්තනකට යනවා. කය එහෙම තැම්පත් කරගන්නවා. හුස්ම ටිකට හිත තියාන හුස්ම ටිකේ දිගේම බසනවා. බසගෙන බසගෙන යනකොට මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සංඥා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අර කුමාර සැප විඳපු නිත්‍ය භාවයේම විඳපු සුඛයම හොයන මනුස්සයාට ඒකට පාළු ගතියක් දැනෙනවා. අසරණ ගතියක් දැනෙන්නේ නිකන් රහෙන් තල්ලු වුණා වගේ ගතියක් දැනෙනවා. එයාට කවදාහක්වත් මේ සංසිද්ධියල බුද්ධ විඳින්න බෑ. සංසිද්ධ වෙලාවට සහලවන. වමනියන් දෙන්න වගේ නවසිටික් ෆීලිං එන්න පටන් ගන්නවා. අසරණ වුණා දැන්. මට මම දැන් මේ නිකන් අන්ධකාරයේ ගිහිලා නිකන් එකවරම අගාධයකට හෙළුවා වගේ දැනෙනවා. ඒක සූදානමින් යනවනම් එයාට තියෙන මේ කාම සැපේ අතාරපතන තමයි රූප රූප ලෝකේ සපහම් වෙන්නේ මේ දෙකම කවදාකවත් බුද්ධ විදින්න බෑ. මේ දෙක තිබ්බොත් කාම ලෝකේ සැප ගොරෝසුයි ඡණ්ඩයි පරුසයි රූප ලෝකේ සැප කාබාසිනිය කරලා කාම ලෝකේ සැප ජය ගන්නවා. ඒකට තමයි මේ රණ්ඩු කරන්නේ දේශමාන්නේ ආර්ථිකයේ කියලා කියන්නේ ඕකට තමයි. මේක අතහැරියාට පස්සේ ඒක අතහරින්න ක්‍රමයක අතහරින ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ කාම සම්පත්‍ය අයින් වෙගෙන අයින් වෙගෙන යනකොට නීවරණ අයින් වෙගෙන යනකොට විනීවරණ හිතක් උදග්ග චිත්තම්, පසන්න චිත්තම්, මිනීවන්න චිත්තම්, කල්ල චිත්තම්, මුදු චිත්තම් කියලා ඇතුලේ තියෙනවා මේට යට පාසිසයිද වතුර එක පාසි යහට මහට කරපුවම අඩිය පිරිසිදු වතුරක් තියෙනවා වගේ. ඒ වතුර ටික තමයි අපිට පේන්න පටන් ගන්නේ. ඒක අපි ඇත්තටම මේ කාම ලෝකේ නිවහනට වැඩිය හැබෑ නිවහනක් අපි. අපේ ඇත්ත gedara එතන තියෙන්නේ. හැබැයි අපි මෙච්චර කාලයක් ගෙදරින් පිට හිටපු නිසා ඒක අපිට නුහුරු වෙලා ඒකට යනකොට අපිට පේන්නේ නිකන් මේ ඊර ගෙදරකට දැම්මා වගේ. පාළු කිදුවා වගේ. ඒ කියන්නේ මේ කාලයක් තිබුණලු පාකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ බලපෑම නිසා වෙන්නේදී ඒ හැම කෙනෙක්ම මේ gadu gudawa බොනවලු ජාතික ක්‍රීඩාවක් විදියට. කියන්නේ කුඩු ගහනවා කියන්නේ. ඇෆ්ගනිස්තානයේ ඒක සාමාන්‍ය කරනවා. ඉතින් ඒ හැම කෙනාම ජාතික කියලා 아무ත් එක්ක ආපුවාම අර gadu gudawa උරන්න දෙනවා. ඒක තියෙන්නේ මත් කුඩු දාලා තියෙන උරණේ. යම් කිසි කෙනෙක් උරන්නේ නැත්තම් ඌ හිරේ දානවා. ජාතික මේ මේ සම්ප්‍රදාය රකින්නේ නැහැ කියලා. ඔක්කොමලා බොනකොට නොබොන එක පිස්සක්. අපිට ඒ තරම් හිතවිලි රාශි ගොඩක් තියෙන්නේ. අපි බලන්න හදන්නේ රූප බලන්නමයි, ශබ්ද අහන්නමයි, ගඳ බලන්නමයි, රස බලන්නමයි, පාස ලබන්නමයි. අපිට කවදාවත් කවුරක්වත් උගන්වලා නැහැ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති තැන තියෙනවා. ඒ තැන තණ්ඩ තමයි උඹල මනුස්සාත්ම භාවය ලැබුවේ. නමුත් උඹ කොච්චර කාලයක් ජීවත් වුණත් මේක ක්‍රමානුකූලව අයින් කරුවේ නැත්තම් ඉතින් යන්න බෑ. ගියත් මේ රූප සද්ද ගන්ධ රස පිළිබඳ ලෝභය තියෙනවා නම් අර කගේ කරන්න බෑ බයක් ඇති වෙන්නේ චකිතයක් ඇති වෙන්නේ එතකොට නිරාමස ප්‍රීති සුඛ උඹට වළංගු නෑ උඹට අයිති නෑ ඉතින් සර්වඥාන්සේ මේ දෙක පෙන්නලා ආමිෂ සැපේ නරක නෑ සාධාරණව ලබන්න ධාර්මිකව ලබන්න ඒකල ආධ්‍යාත්මය වෙනුවෙන් දවසට පැයක්මාරක් වෙන් කරලා ඒ ඒ ඒව ටික පොඩ්ඩක් අයින් කරලා හිත එකලස් වෙන්න දෙන්න. එකලස් වෙනකොට හිමීට හිමීට යන්න පටන් ගන්නවා. ගියාට පස්සේ අපිට එකක් තමයි මේකට ලෑස්ති වෙලා යන එක ලොකු සංසි කියන්නේ එක. දෙක මේක අගය කරන එක. ඒක අප්‍රීෂিয়েට් කරන්න ඕනේ. මේක නොමිලේ ලැබුණට ලද්දා මුදා නිබ්බුතින් බුද්ධමානා කියලා නොමිලේ ලැබුණට අපේ ගුරුවරයෙක්වත් දෙමව්පියෙක්වත් කවදාකවත් මේක අගය කරන්න හොඳලා දන්නේ නැහැ කියලා දෙන්නේ නැහැ. මොනවාක්ම කලවම් වෙච්ච නැති මේ කියන්නේ අන්තිම උත්කෘෂ්ඨතාවක් නෙමෙයි මම කියන්නේ කාම ලෝකයෙන් යනකොට රූප ලෝකයේ තියෙන විස්තරය. රූප ලෝකයට යන්න නම් මේ අපි දකින රූප ධර්ම තියෙනනේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අපි මේ කයට උදේ ඉඳලා හඳානකම් දෙන දේවල් ඒවා නැති තැනකට යන්න වෙනවා. මේ ප්‍රශ්නෙන් තේරෙනවා ඒක අපිට තියෙන දෙයක් බව අත්දකින්න පුළුවන් බව ප්‍රകൃතියක් බව අපිට ඔප්පු කරලා වෙන්නත් පුළුවන්. භවනා කරගෙන ඉනකොට සංසිඳීමට ලෑස්ති නම් සංසිඳීම අගේ කරන්න ලෑස්ති නම් ඒ මනස ඒ කියන්නේ මේ කයට හම්බෙන කුමරු කුමරි සැප කැප කරලා කයෙන් ගන්න පුළුවන් අමතර වැඩකට ගන්න තරම් සෙල්ලක්කාර ජීවිතයක් තියෙනවා. බාලදක්ෂි ගාවක් නැත්නම් බාලදක්ෂයෙක් වෙලා, යෝගාවචරයෙක් වෙලා. එහෙම නැත්නම් සොල්දාදුවෙක් වෙලා. ඒක තමයි බුදුහාමුදුරන් ට්‍රේනින් එක. එතන ගියාට පස්සේ දෙක තමයි ඒකට ලෑස්ති ඒක අගේ කරන ගතිය. ඒකට ලෑස්තිලත් යන්න ඕන අගේ කරන්නත් ඕන. අගේ කරන්න පටන් ගත්ත මිනිහෙකුට විතරයි බුදුම සාරස කියන්නේ ලෝකේ ඕන දෙයක විනිශ්චය කරන විනිශ්චයකාරයෙක් වෙනවා නම් ඒක අඩු ගානේ පළවෙනි ධානයකට ලැබලා තියෙන්න ඕනේ කියලා නැත්තම් පිස්සෝ මේ ලෝකේ විනිශ්චය කරන්නේ එක පළුවක් විතරක් පේන જાතිය. උන් දන්නේ කාම ලෝකේ විතරයි. ඒක ඉවරලා මේ විනිශ්චය කරනවා. විනිශ්චයකාරයෙක් වෙනවා නම් අඩු ගානේ ධානයක් කරලා තියෙන්න ඕනේ. මේ මනස තමයි දන්නේ මේ ලෝකේ අපි පහගගෙන ඉන්නේ. ඊටාම වටිනා මේට වැඩිය උතුම් නිර්ආමිෂ සුඛයක්. ඒ නිර්ආමිෂ සුඛේ දන්න කෙනෙක් ලෝකේ ගැඹුර දන්න. අත්මේ මනුස්සාත්ම භාවය කියලා ලැබිය යුතු ගැඹුර දන්න. ඉතින් ඒකට අපිට යනකොට වුණත් ওই අනාතුරු දෙක හම්බෙන එක නින්දට වැටෙනවා එක හැක උපදවනවා වැරදුණයි කියලා හිතෙනවා. උපදේශයක් අහගන්න කෙනෙක් නැති බවක් කියලා. ඒකවල මේ මහත්ය කිව්වා දෙන පාඩියේ පෞද්ගලිකත්වය දෙනවා කම්මෝගෝ චිකාගෝ කියලා යන්න වෙනවා. මම ඒකට කියනවා ගෑනුන්ට මෙතනින් යහට යන්න බෑ කියලා. ඒ මොකද හේතුව මෙතෙන්දි දෙපාරක් බෑ. චරිචුරු බෑ. හරි ගියොත් මට හරියන්නේ මරුදින්නත් මට හරියන්නේ මම යනවයි කියලා යන්න ඕනේ. ඒකට ගෑනු කියන එකෙන් මම අදහස් කරන්නේ මේකයි මැස්කියුලිනිටි කියලා එකක් තියෙනවානේ. අභියෝගයක් ආවම මූණ දෙන ගතිය. පිරිමි නැකතෙන් උපදිච්ච ගෑනු ඉන්නවනේ. උන් යනවා. උන් යනවා. ඕ මමනේ මට බට වැරදුනොත් මට පිටු වැදේ මං යනවා. මට මට මේ කාලේ නාස්තුර කමන මම යනවා කියලා මෙතෙන්දී අවශ්‍ය කරලා කියනවා බෝල්ඩ්නස් එක. බෝල් කියලා කියන්නේ වෙන gediyak වගේ හිතක්. මට වැරදුනොත් මටනේ වැරදින්නේ. ගුරුවරයා ඕන දකව නම් අම්මා තාත්තා මොනවා කළොත් මම යනවා කියලා හැඟීමක් වුණා. ඒ වගේම ගෑනු නැකටින් වෙච්ච පිරිමිත් තියෙන උන්දලාටත් බෑ. චරිචුරු බෑ. මෙතෙන් යනකොට ওই අපි එකතුව ගියාට ඔතනින් යහට තනියම යන්නදී. ඔතෙන් යන කවුරුත් එන්න යන්න කරකට දාගන්න අපි යන් මචං මොකුත් බෑ. මම එතෙන් එන්න වෙයි. ඉතින් ඒක අපි ගත්තොත් මේ පිටසක් කරන බැලුවොත් අපි පුදුම විදියට අපේ හිත නිකන් මේ පතෝල කරල් වගේ දුර්වල කරගෙන තියෙන. හැම දෙයකටම සහායකයෝ හොයන. හැම දෙයකටම කරකට දාගන්න කවුරුත් ඕනේ තමයි මේ ගමනේදී අපිට සමගිය ඕනේ. ඒකෙපයි කියන්නේ නම මෙතන ගියාට පස්සේ ඉල්ලන්න එපා කවුරක්වත්. මෙතන මොනවක්වත් නෑ අර වේගෙම යන්න ඕනේ කිසිම බාධාවක් නැතුව එහාට යනවා. එකයි කියන්න තියෙන්නේ හරි ගියොත් මටනේ වැරදුනොත් මටනේ මම ඊයදී හරි කැමති ඔය හිව්සයිඩ් බොම්බර්ස්ලාට. උන් අපිට වැඩි දක්ෂයි අපෝ බොම්බ වැදෙන ගියා ක්ලික් කරගත්තා ඉවරයි. අපි උනේ කූඩල්ලෙක් කැවුවොත් කොච්චර මැරෙන්න හදනවද කියලා බලන්න. මදුරුවෙක් කෙනෙකුට කොච්චර තටමනවද කියලා බලන්න. කැස්සක් ඇහෙනකොට කොච්චර නටනවද කියලා බලන්න. කෙනෙකුට බොන්න කොච්චර බය වෙනවද කියලා බලන්න. දොරක් හයියෙන් ඇහුවොත් කොච්චර බය වෙනවද කියලා බලන්න. පුළුවන් වෙයිද එහෙම චරිචුරු ගන්න කෙනෙකුට උත්තරින් යහට. ඒ නිසා මෙතනින් යහට දෛවයේ බලපාන. යාගේ ගුණාප පෞෂ ලක්ෂණ බලපාන. අපි මේ එකතු වෙලා ගන්න හදන්නේ යම්මචන් කියන කලානේ හඳයි. හැබැයි යන්න වෙන්නේ තනියි. ගිය මිනිස්සයා දන්නවා මේක තනින රිස්ක්. ඒ කියන්නේ අපි යම් කිසි අභියෝගයක් වෙළඳ පොලක් වෙළඳ ව්‍යාපාරයක් කරනකොට එයාට සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා ආයෝජනයක් කරන්න වෙනවා. සල්ලි ටිකක් දාන්න වෙනවා. ඔකට නැත්නම් කොහොම මේ උපයෝගය ගොවියා වුණා බිත්තර විටියක් විසි කරන්න වෙනවා. නැත්නම් ආදායමක් එන්නේ නැහැ. අනිත් වගේ කැපකිරීමක් කරන්න තමයි අපි සීලක පිළිපදින්නේ. සීලක පිළිපදලා කියනවා මම මේ ලාභය ප්‍රයෝජනයක් සඳහා නෙවෙයි. ලෝකෙට අඳහර පාන්න නෙවෙයි බුද්ධ ධර්මයෙන් වහන්සේලා කරෝ පාරේ මම යන්න ලෑස්ති. පොඩි බුදු දන්වාසේ තව ලස්සන වචනයක් සඳහන් කරනවා. ඒක බුදු වචන වලදී අතුවාචාරින් වහන්සේලාගේ වචනය. කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේ. කාය කාය ජීවිතයත් පිළිබඳ අපේක්ෂා අතරින්දී. අතරින් යහට යන්න නම් පුදන්ට ලෑස්ති වෙන්න. මරණ මරිච්චාවයි. කායේ තියෙන ත්‍රිවිච්ඡාවයි ජීවිතේ තියෙන ත්‍රිවිච්ඡාවයි කියලා. හැබැයි ගියාට මොනවක් වෙන්නේ නැහැ. මැරෙන්නේ අද බය ගැදෙන්නේ නැහැ. නමුත් ඒක පුදන්න ලෑස්ති වෙන ගතිය තමයි මම ලොකු සංස් සඳහන් කරන්නේ ලෑස්තිලා යන්න. දෙක අගේ කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කන්දක් උඩට නැංගොත් කන්ද උඩට ගියාට පස්සේ අයින් එහාට කරන්න දෙයක් නැහැ. උදුරේ ඉන්නේ. පේන දෙන පැත්ත බලන එක විතරයි. ඒ බලනකොට පේන තියෙන හාත්පස විශාල ඉඩක්. ගණ්ඩන වලින් හෙන්න සද්ද නැති වෙලා යනවා. ඉතින් අපිට තේරෙන්න පටන් ගන්නවා විවේකයක්. අනිවාර්යයෙන් එක මේ ඉස්මුදුන් මුදුන්පත් වීමක් කෙලපැමිණීමක් සිද්ධ වෙනවා කියලා. ඉස්සලාම ජීවිතයේ ඉස්සර වතාවටම මේ පස්සම්බනයක් සංසිඳීම කාය පිළිබඳ සංසිඳීමක් වෙනවා. ඒකෙන්දී දැහැෙන මේ පන්නරයක් ඕන කරනවා. පෞරුෂත්වයක් ඕන කරනවා. වීරත්වයක් ඕන කරනවා. පෙර ගිය උතුමන් වහන්සේලාට වැඳලා යන්න වෙනවා. උන්වහන්සේලා මේවා ගියේ කොච්චර දෝ හිත දැඩි කරගෙන අවශ්‍ය පහසුකම් කුසල් ඇති කරගෙන මෙතන කීවතා තෙපර බාලා තමයි. එයා පැත්තට ගියාට පස්සේ එයා නිකන් භාවනා ජීවිතේ කෙල්ලෙක් වැඩි වියපත් වෙනවා වගේ ලිංගික පරිණත භාවයකට එනවා. එහෙම නැතුව ඊට නැතුව බබෙක් පිහි කරන්න බෑ. ජීවිතේ එක තැනකට එනවා ලොකු වෙන්න වෙනවා. ඒ ලොකු වීමට යනකම් අපි ළඟ තියෙන පුදුම ජීවිත ආසාවක්. අපි ළඟ තියෙන පුදුම මේ මේ භව භෝග සම්පත්‍ය වලට තියෙන ආසාව. පිටින් ගියාට පස්සේ නම් ගියාට තේරෙන පටන් ගන්න මේ සේරම හම්බ කරගන්න මේ සේරයෙන් කරන්නේ ඔකට බාධා කරන එක විතරයි. බුද්ධ වශයෙන් කරන්නේ බාධා කරන එක විතරයි. එහා පැත්තේ ගිය මනුස්සයා දන්නවා මම බරු යන ගමනකට බර. හැබැයි ඉතින් ගියයි කියලා මේවා එකක්වත් අපි නැති කරන්නේ නැහැ. අපෝ ඕනෙලාගේ මේකට එන්න පුළුවන්. ඊට පස්සේ ඒක දිගේ ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ මෑනියුල් වගේ සමහරු මේක ඕනෑමට වැඩි එස්ටිමේට් කරොත් මේක මේක සමත සමතයේ පැඩිවියපත් වීමක් සිදු වෙන්නේ. සමහර විට විපස්සනා කියලා හිතනවා. විපස්සනාට තාම යන්න සුදුසු කණ්ඩබණක විතරයි කරන්නේ. ඒ නිසා මේ මාර්ගඵල ලැබේක රහත් ඉලක්ක මෙතන වෙනවා. එස්ටිමේට් කරගන්නවා. හරියට සමහර ඕව එස්ටිමේට් කරනවා. ඒ වගේම ගුරුවරයාට කවදාකවත් හිත දිහා බලලා කියන්න බෑනේ. මොකද දුනේ කියලා. ඉතින් කියන දේවල් ආපහු අහනකොට ගුරුවරයා මේක මවලා තිබ්බොත් ගෝලයා අමාරු වෙන ලොකු ඕවර් එස්ටිමේට් එකකට යනවා. අද හරියට ලංකාවේ පැතිරිච්ච රෝගයක් බාටපත් වෙලා තියෙනවා. ඒ පුංචි අත්දැකීමක් ලැබලා ඒව මේ ධ්‍යාන ලැබුවා අය, මාර්ගඵල ලැබුවා අය, රාහත් උනායි කියලා කියාපාන. හැබැයි ඒත්තු විහිළුවක් කරනවත් නෙවෙයි. යම් කිසි අත්දැකීමක් ලැබලා තියෙන නිසා අපිට සම්පූර්ණයෙන්ම පහත් කළ සලකන්න බෑ. මොකද අවුරුදු 30කට 40 ඉස්සෙල්ලා ඔහොම පරිශන තිබුණේ නෑනේ. අද යම් කිසි කෙනෙක් කරලා උත්සාහ කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ දියුණු දියුණු කරගන්නේ නැහැ බොහෝ දෙනෙක්. නෑ දියුණු කරනවා කියන්නේ අපේ සාසන කියන්නේ වශී කරනවා කියන්නේ. වශී කරනවා කියන්නේ ඒක දහස්වර කරන්න කියලා ඊට පස්සේ. කරනකොට තමන්න මායෙන් හතරමන් හොඳට දැනගෙන තමන්ගේ බුද්ධියට ගන්න පුළුවන්. ඉස්ලාම් දවසේ මොකක්වත් නෑ ඒක පාට නිකන් වතුරකට දැම්මා වගේ. ඒක පාට ගිනි කෙලි සම්දර්ශනයක් දැක්වුවා වගේ. ඒක පාරට මේ සිලිලාරයක් තියෙන. ඒක ලක්ෂ වාරයක් ඒක කරනකොට අන්න ඒකේ දිග පළල මායෙන් එන්න පටන් අර ගන්නවා. ඒක ඉස්සල සැරේ දැන් ඉස්සලාම සැරේ යනකොට ලොකු කුහුලක් ලොකු කුතුහලයක් ලොකු සිලිදාරයක් වෙනවා දෙවෙනි තුන්වෙනි සැරේකට එච්චරම නෑ නමුත් වශී කිරීම සඳහා කරන්න වෙනවා නැවත නැවත කරලා කරලා කරලා කරලා තමයි Tamanne තේරුම් අරගන්න පුළුවන් මෙන්න මේ වෙනස ඇති කරන්න මට උදේවරුේ හොඳයි හැන්දවරුේ හොඳයි සක්මණෙන් පස්සේ හොඳයි මේ මේ මේ බණ අහන්නේ හොඳයි මේ පුද්ගලයා ඇසුරන්නේ හොඳයි කියලා ඊට පස්සේ තේරෙන සප්පාය කරුණු තේරෙන්න පටන් ගන්නවා මේක වඩා දියුණු කර ගැනීම සඳහා එතකන් අපි කරන්නේ ගුරුවරයා කියන දේ gediy පිටින් කණ එක තමයි. ස්වාමීනාච ධ්‍යාන වැඩි වෙන්නේ ධ්‍යාන වසීය කියලා ගන්නවා නේද? ඔය දැන් ඔබ හන්සිය. ඔය මෙතන ඇත්තටම උපචාර සමාධිය, අර්පණා සමාධිය අතරමැද කොටස තියෙනවා. ඒ උපචාර සමාධියේදී ওই ලකුණු පහළ වෙනවා. පින් ඇති කෙනා විතරක් ඒක අභ්‍යාසයක් බාටපත් කළ උපචාර මට්ටමේ ඒක මේ සල්ලම් වෙනකක් කරනවා. වෙරිෆයි කර ගන්න පුළුවන් නේ. එතකොට සමතකමේ නම් පළවෙනි ධ්‍යානය කියලා කියනවා. ඊට පස්සේ ඒක දහස්වර කරලා කරලා කරලා රිසිසේ යන්න පුළුවන් ගතියක්. තමන්ට ඕන වෙලාවට යන්න පුළුවන් ගතියක්. කැමැති විදියට යන්න පුළුවන් ගතියට හදාගන්න. ඒ හදාගත්තට පස්සේ තමයි මේ පුද්ගලයා මේ ඒකේ නායකයා වෙන්නේ, මාස්ටර් වෙන්නේ. එතකම්ම ඒ தත්ත්වය ඒ පුද්ගලයාට කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ වශී කරගන්න ඕනේ. විපස්සනාවේදීත් ඔයට හා සමාන දෙයක් සිද්ධ වෙනවා. විපස්සනාවේදී මේ මේ අපි අර බන්නට කිව් විදියට එකක එකක තියෙන පෞද්ගලික ලක්ෂණ හොඳට හදාරමින් මේ ඇතුල් වෙන වාරේ මේ පිට වෙන වාරේ මේ පිම්බෙන වාරේ මේ හැකිලෙන වාරේ මේ වම මේ දකුණ කිය බල බල හැම දෙයක්ම හොඳ සාදරව රූප ධර්ම තියා බලන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට අර දෙවේලේ දකුණ කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා වගේ මේ දේවල් අතර පරාසය නැති වෙලා මේ අතර තියෙන සම ලකුණු පේන්න පටන් ගන්නවා ඇතුල් වීමේ පිටවීමේ දෙකේම තියෙන පිරිමැදීම අතින් සමානයි. නමුත් ඒකේ අර තියෙන තද උණුසුම් සිසිල් වෙනස්කම් ඒව අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොටත් ওই වගේ ඇතුල් වීම පිටවීම නොදැනෙන මට්ටමකට එනවා. එතකොට හැබැයි කයේ හිතේ අරමුණේ අවදිභාවයක් එන්නේ. ඉස්සලගේ තියෙන සංසිඳන බවක් විපස්සනා පාර්ශ්වයට යනකොට දෙකම අවදි වෙන්න පටන් ගන්නවා. අවදි වුණාට පස්සේ මේ දෙක අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා. හරි. එතකොට නිින්දට වැටෙන්න ඉඩක් නැහැ. හැබැයි සැක උපදවන වෙලාවක් වෙනවා. වැරදිලාද කියන සැක උපදවනවා. ඒකත් විපස්සනා වෙච්ච toy මට්ටම් බහු කරන්න. ඉතින් මෙතෙන්දි කියනවා අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් ඉන්නවනම් භාවනාදී කමඨා සුද්ධ කරන එක හරි වැදගත් වෙනවා. ගුරුවරයෙක් නැතුව ගිහිල්ලා මේක කියලා ගත්තට ඒක වශී කර ගන්න හම්බ වෙන්නේ නැත්නම් වැරදි ස්ටුඩන්ට් එකට එන්න ඉඩ තියෙනවා. නිසා මේ වෙලාවේදී ඇස් බැල්ම තියෙනවා. මේ වෙලාවේදී ළඟ ළඟ කර්මතාන් සුද්ධ කරලා මේක තමන්ගේ මේ වසියට ලක් කරගන්න තමන්ගේ අතට නතු කරගන්න අවශ්‍ය කරනවා. ඒ මේ සමතේක නම් ආපහු කැඩෙනවා. ආපහු නැති වෙන්න පුළුවන්, ආපහු ඇති වෙන්න පුළුවන්. විපස්සනා වෙනසක් වුණා නම් ඒක සාමාන්‍යයෙන් පොඩි අටයමක් වුණාට මේ ජීවිතේටම එක සැරයි සිද්ධ වෙන්නේ ඒකෙන් ලොකු මේ ස්ථිර වෙනසක් ඇති කරගෙන යනවා. මම කියන්නේ මාර්ගඵල ලබනවා කියන එක නෙවෙයි. ඒ වෙනස යෝගාචරයට හොඳට බලපානවා. ඒක නිසා මේක තමයි ඉස්සල්ලාම මේ භාවනා ජීවිතේ හම් වෙන ප්‍රබල අභියෝගයක්. හැබැයි ඉච්චර බරපතල එකක් නෙවෙයි. ඒක කෙරුවට පස්සේ තමයි ඊගාට පස්සම්බයන් චිත්ත සංඛාරම් කියලා ඊට වැඩිය ගැඹුරු මට්ටමින් ඕකම නැවත කරනවා. ඒක සම්පූර්ණ මනෝමූල තත්ත්වයක්. මේකෙදි කය සම්බන්ධයි. කය සංඛාරයන්නේ අරක ඒකම චිත්ත සංඛාර වශයෙන් පෙන්නනවා. එතෙන්දී යෝගාවචරයා මේ හරි ලොකු රිෆයින්මන්ට් එකට ලොකු නෑගේ පෞරුෂත්වය පවා වෙනස් කරන රුචර්ජුකම් බව වෙනස් කරන තැනකට ගෙනියනවා ඊට පස්සේ. ඒක කරන්න ඉස්සෙල්ලා මේ පළවෙනි සැරේට මේ ටෙස්ට් කරලා බලන තැන තමයි ආනාපාන සංසිද්ධිය. ඒක පිම්බීම හැකිලිමේ සංසිද්ධියක් ඇති කරලා දෙනවා. සක්මන් කරනකොටත් ඕක වැටේනවා. කොච්චර දුරට වැටෙනවද කියනවා මේ සක්මන් කරන එක ඉබේ කර දෙනවා වගේ මම කරනවද මට වෙනවද කියලා හොයාගන්න බැරි මට්ටමක සක්මන් යන පටන් ගන්නවා. හැබැයි පරියන්කේදී වගේ කැපිපේන වෙනස්කම් නැහැ. මොකද හොඳට ආදෙන ගතියක් පටන් ගන්නවා. චිත්ත සංකාර අවස්ථාවේදී නීවරණයන්ගේ නිහිතීමක් වෙන්න ඉඩ තියෙනවා නෑ ඇත්තට මෙතනින් එහාට නීවරණ වල බලපෑමක් නැහැ මෙතනින් එහාට නමුත් කාය සංස්කාර අවස්ථාවේදී නීවරණ වල නිහිතීමක් වෙන්නේ නැහැ නෑ නෑ ඇත්තට නීවරණ නැතර වීම තමයි අපිට ලැබෙන විවේකය ඒ විවේකයේ හසුරුව ගන්න බැරි කම නිසායි අපි මේ තක්කමුක් වෙන්නේ අපි යන්නේ එක ගන්න තමයි නමුත් ඒ තෑග්ග දෙනකොට අපි ලෑස්තියි ඒකට සූදානම් වෙන්න යන්න කියනවා. ලෑස්ති වුණාට පස්සේ ඊට පස්සේ නීවරණ ධර්ම නැතුව නෙවෙයි නමුත් ඒක කියනවා නම් අපි මේ වාහන වලට මේ මාර්ග නීති කියලා જાතියක් තියෙනවානේ. මාර්ග නීති වෙනවා මෙතෙන් මේ ස්පීඩ් එක අනම්මනම් කියලා. ඒකට ට්‍රැෆික් ජෑම් වෙනවනේ. ඔය ට්‍රැෆික් ජෑම් වලට ආපහුම ලංකාවේ අඩුයි නැත්තම් හිර වෙච්චාම එහෙ ගමන් කරගන්න නැතුව හරි ටෙන්ෂන් එකට පත් වෙනවනේ. අපි දැන් ප්ලේන් එක යනකොට අපි ට්‍රැෆික් ජෑම් එකක් දැක්කොත් අපිට hina යනවනේ. අපිට දැන් මාර්ග නීති බලපාන්නේ නැහැ. මාර්ග නීති බලපෑව නම් අපි මෙතන ට්‍රැප් වෙලා. අපිට යනකොට පේනවා දැන්. ප්‍රතිඥාම නමුත් අපි යන්නේ 33000 කුඩින් දැන්. ඒකට බලපාන්නේ සිවිල් ඇවියේෂන් ලෝස් විතරයි. ඒ වගේ තේරෙනවා එතකොට නීවරණ ඇවිල්ලා හිර වෙන හැටි මේ මිනිස්සු දැන් අහුවෙලා මම හොඳ වෙලාවට මේ ප්ලේන් එක යන නිසා මට බලපාන්නේ නැහැ කියලා මාර්ග නීති බලපාන්නේ නැහැ. ඒ වගේ තමයි තේරෙන්න පටන් ගන්න කොච්චින්ම වෙන මොකක්වත් එපා. ඉන්න මොකක්වත් එපා සීලයක් අදිස්ථාන කරන්න බාන සීල අදිස්ථාන කරපු දවසින් ඉඳලා තමන්ට මොන කෙනෙක් මොන જાති කරවත් මොන තරම් ගැම්මක් එනවද සීලයක් නැති තැනනේ අපිට ගහන ගහන දේවල් වටින්නේ. මම මෙයා ගහන්නත් කියලා තව මේ සීලය පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න. හිතට අරගෙන සීලයක් ගන්නද අසගත්තර පස්සේ අපි හිරේ දාන්න කියන්නේ. අවසරයි. අපිට මරණ තත්ත්වයට මරණ දඬුවම දෙන්න කියන්නේ හරි සතුටුයිනේ. දැන් අපි යන්නේ නිල්ලතෙක් විදියට අපි පෙරණ කාර්ය කර්මයකට බොරුවකට හරි කමන්නේ අපි වරද්දලා අපිට චෝදනා කරලා වෙන්න පුළුවන්. සිල්ලතෙක් විදියට මූණ දෙනකොට ඒක ඔක්කොම තියාර වෙලා යනවා. සීලේ නැත්තම් තමයි අපිට ඕවා දෙන්නේ. එහෙ නැත්තම් දෙස් දෙනවා. දෙස් දෙනවා අයියෝ මේ මොකද උනේ මම මේ සිල්වන්ත වුණාට පස්සේ අනේ මම නැති බොරුවකට කවුරුහරි මට දොස් කියනවා. නැති වැරද්දකට මාව එල්ලලා මරන්න හදනවා කියනකොට ඇතුලෙන් පොඩි හිනාවක් යන්න පටන් අර ගන්නවා. අනේ ඉතින් කාට කියන්නද දැන් ඉතින් මං කරපු දෙයකට නෙවෙයි ඉතින් කමන්නේ නැහැ. මම සීලෙකනේ ඉන්නේ කියලා. ඉතින් සීලෙක ඒ වගේ දෙයක් දෙනවා නම් නීවරණ තුළ සමාජයක් වගේ ආත්මම මේ පෞරුෂත්වයට වැඩ කරන එකනට මොනතරම් ගැල්වනයිසින් ඉෆෙක්ට් එකක්ද කියලා හිතන්නේ එන්නේ. පුදුමාකාර ගල්වන ඇසෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දොස් දෙන්නේ නැහැ කියන එක නෙවෙයි. චෝදනා ඉන්නේ නැහැ කියන එක නෙවෙයි. ආවට යාට හිනාවක් යනවා මේක මම කරපු දෙයක් නෙවෙයි. ඉතින් මේ මිනිස්සු හොඳටම මාව අල්ලගෙන ගහනවා. ඉතින් මොකද කරන්නේ? කියලා ඔප්පු කරන්නත් බෑ. ඒකට ඇතුලෙන් හිනාවක් යනවා මිසක නඩු කියන්නේ නඩු කියන්නේ නැති මිනිස්සු ඉන්නවා නෙවෙයි නඩු කියන මිනිස්සු එනවා. හොඳ සීලක පිළිදර වශයෙන් නැහැ. ඒක හරිය ඇතුලට මේ අදිස්ත්‍රාණ ශක්තියක් එනවා. ඉස්සරහට යන්න යන්න යන්න නේද බුදුරජාණන් වහන්සේ විතර නින්දා ලැබුව කිසිම කෙනෙක් නැහැ ලෝකේ. බුදුරජාණන් වහන්සේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම වගේම නින්දා ලබන්නන් අතර අන්තිම ශ්‍රේෂ්ඨය. වැඩියෙන්ම නින්දා ලැබුවේ. කාටරි කියක නැහැ කියලා නම් කිසිම දෙයක් ඇඟේ ගෑවෙන්නේ. පහසෙන්. ඈ? පහසෙන් ඉඳී තිතන. එච්චරයි ඒ කියන්නේ නිලුම් පතර වැඩිච්ච වතුර කඳුල වගේ වැටෙනකොටම හැල්ලා යනවා. මේ අල්ලගන්නේ අපේ තියෙන නොකෑමනා දහබදොර පට්ට වඳුරු හිල් නැති ගතියට එන ඕන දෙයක් ඇඟේ වදින. ඇඟේ ජමී අර මිනිහට වයින්නවා. ඊමණස තමයි මට කෙරුවේ කියලා. මොකද හේතුව අපේ දේවල් වල ගැලෙන ගතිය. ඇලෙන ගතිය පව් පව් එනකොට චෝදනා එනකොට අපි ලෑස්ති එක පාරක්. භාවනා කරන කෙනාට හරි හතුරක් එනවා. ඕන දෙයක් ඕන දෙයක් කරගත්තා වයි ඒ මොනවා කරගත්තත් මම නිදහස් වෙනවා. ඒ නිසා සීලෙන් මෙච්චර අපිට ගැම්මක් දෙනවනම් සමාධියක් ප්‍රඥාවක් එන්නේ එන්නේ එන්නේ එන්නේ තනිය අතින් ගන්න අපුඩියක් වගේ සද්දයක් නැගින්නේ නැහැ. කේනක් තේන තීරණ කුමන අත්යකින් කියන්නේ විසුද්ධි මාර්ගයේ තියෙන කේනක් තේන තීරණ ඒක කොට පටන් අපිට පැහැදිලි කරනවා. ඒක කියන්නේ ඒකට මට මතක් වෙයි. මොකද්ද මොකද්ද විසුද්ධි මාර්ගයේ තීරණ කේනක් තේන තීරණ කියලා ප්‍රශ්න. ඔව්. මොනාට මට පොත මතක නෑ අහන ප්‍රශ්නයක් අහුවොත් මට කීයකේ මට අර පොතේ මෙහෙම කියන කිව්වට ඒ එහෙනම් ඒ ඒ ඡේදේ කියවුවොත් ගොඩක් තියෙන විස්තර ඒක මට ඒක මතක නෑ එතන කියනවා කියන කුමන අර්ථයකින්ද කීවේ කියලා කියන්නේ කියන එක වචනේ මේ විග්‍රහ කරලා තියෙනවා ඒකට කුමන අර්ථයකින් කීවේ කියනවාද කියන එක අපිට දැන් පැහැදිලිව ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකයි මම නෑ ඇත්තටම අපිට මේ සීලය කියන එක අනිවාර්යයෙන්ම පවරගත යුතු පටවගත යුතු එකක් නෙවෙයි. සීලේ පටව ගන්නෙ පවර ගන්නෙ අපි ඊටට තියෙන සමාධි ප්‍රඥා දෙක සුසුසුකම් ලබන්න විතරයි. අපි සමාධි ප්‍රඥා ගැන අපේක්ෂාවක් නැත්නම් අපේ දුසිල්ලත් හිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා සීලයක් ලබන්න නම් යනසර ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මේ සීල ගන්න කියන්නේ. සීලයට ආසන්න කරනවා තියෙන ප්‍රඥාව. ප්‍රඥාවෙන්දර විතරයි ගත්ත සීල රකින්න පුළුවන්. අනික් කට්ටිය කරන්න හදන මේ සිල්වන්ත කියලා මම අපෑමක් විතරනේ. අනික් මිනිස්සු එක හැප්පෙන ගතිය. ප්‍රඥාවන්තයා දන්නවා Taman සීල ගත්තේ මොකටද කියලා. ඔපරේෂන් එකක් කරන්න ඉඳලා මිනිස්සයා ජීවාණු හරණය කරන්නේ මොකටද කියන්නේ? චාරිත්‍රයකටවත් රිචුවල් එකක් නෙවෙයිනේ. ඔපරේෂන් එක කරන්න බෑ ජීවාණු හරණය කරන්න නැතුව. දැන් ලෙඩා සුද්ධ කරන්නේ තියටරයකට ගන්නෑ. ඒක ඒක මූලික අවශ්‍යතාවක්. ඒ වගේ තමයි සීලය මොකටද තියෙන්නේ කියන එක කය වචන දෙකව සංවර කරගන්න බැරි නම් හිත සංවර කරනවා කියන එක යකනවලට බුල්ල ගැවුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා නෙටි සීලය කියන්නේ කය වචන සංවර කිරීම පරිඋත්ථාන කෙලස් විචිකම කෙලස් නෙවෙයි ඒකවත් බැරි නම් හිතන්න පුළුවන් ද හිත හදන වැඩකට යන්න සුදුසුකම් තියෙනවා කියලා එහෙම නැත්නම් මේ අනුසය කෙලස් නැති කරන තැනකට යන්න කියලා සීලය කියලා කියන්නේ බොහෝම ගොරෝසු අනිවාර්යයෙන් මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් දඩුවම් පේන කියන දෙයක්. ඒක පිළිබඳව යම් කෙනෙකුට තාම සැකන. ඒක පිළිබඳව යම් කෙනෙකුට එකඟතාවයට එන්න බැරි නම් ඒක නාට ඊට එහා තියෙන සියුම් වැඩකට යන්න සුසුකම් නැහැ. නිසා සීලෙන් ගොරෝසු කෙලෙස් පිළිබඳ හසුරුවලා ඊට පස්සේ සුදුසු නම් විතරයි ආ ඊට පස්සේ තියෙන පරිඋත්තාන කෙලෙස් අනුසය කෙලෙස් වලට යන්නේ. ඒක නිසා ඒක බොහොම ඍජු තාර්කිකත්වයක් තියෙන. එහෙම නැත්නම් යාන්ත්‍රිකව පෙන්ලා දෙන්න පුළුවන් දෙයක් තමයි සීලය ඒක නැතුව කරන්න බෑ. ඉතින් අද මේ බටහිර ලෝකේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ භාවනා කරන අය මේ සීලය පිළිබඳව ඉන්ද්‍රිය සංවරය පිළිබඳව බයලජ්ජා පිළිබඳව තැකීමකින් තොරව සත්‍ය පිළිබඳව කතා කරනවා. ඒකෙදී අපේ ගිරි ගිරි අපට බලපාන බොහෝ බලපාන. කය වචනේ සංවර නැතුව සීලේ ඒක ඒක නිසා දැන් බටහිර ලෝකේ හුඟක් වේගෙන් හයියෙන් කතා කරනවා සත්‍ය පිටවීම විපස්සනාව ගැන කතා කරනවා. ඉතින් ඒ අතරමැද පිරිසක් කියන්න පටන් ගන්න තියෙනවා ඒ කතා කරන කට්ටිය තමන්ගේ සදාචාරය ගැන වග කියන්නේ නැහැ. සදාචාරයේ කිසි වගකීමකින් තොරව මේ දර්ශනීය වශයෙන් මේ සත්‍ය සීල සමාධි කතා කරාට ඒ මනුස්සයාට හැබෑ වෙනසක් වෙයිද කියලා. හැබැයි ඒකෙදි මෙහෙම කියන්න නරකයි. සීලේ එනකන් සමාධිය ගැන කතා සත්‍ය ගැන කතා කරන්නවත් එපයි කියලා නිස්සයන්න බෑ. අපි දැනගන්න අපි දැනට සීලේ නැහැ. නමුත් සතිය වඩාන යනකොට යනකොට සීලය අපි ළඟට එනවා කියන හැඟීමෙන් පටන් ගන්නතර කමන්නේ නැහැ. ඒකේ දෝෂයක් නැහැ. යනකොට යනකොට මේ මනුස්සයා ඉබේම විද්‍යා දදාති විනයන් කියලා කතාවක් තියෙනවා. විද්‍යාවන්ත වෙනකොට වෙනකොට යාට විනයගරුක වෙනවා. බටහිර ලෝකේ ඒක කතා නොකර යන්න හදයි. ඒ නිසා දැන් ඔය බහුගේ අවුරුදු ගානකම මේ මේ සතිය පිහිටීම අප්‍රමාද ගැන හයියෙන් කතා කරන බටේක. කතා කරලා පස්සේ දැන් ඒගොල්ලන් තේරෙන පටන් ගන්න තුන මේක මුල් බහින් නැත්තේ මොකද? Taman මේ මොනවද මේ සදාචාරය පිළිබඳ වග වෙන්න. සදාචාරාත්මක වගකීමකින් තොරව ගැඹුරු ධර්ම කතා කරාට ඒක නිසා ගල උඩ වැපරුවා. ආසියාතර ඉන්න අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි සදාචාරය කියන එක අපේ ලේවලම තියෙනවා. හැබැයි ඒක අපි මතක තියාගන්න ඕනේ. මේ අනකොට යනකොට ඕක වෙනවා. අපි සිල්ලුතුන් හම්බ වෙනවා. අපිට සිල්වන්ත වෙනවා. ආයෙකට මම ලෑස්ති කියලා හැංගීමෙන් ගියා නම් ඊමසට ඕන වෙලාවක ඒ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා දැනට සීලවන්ත නැහැ කියලා වැඩ පටන් ගන්න එපයි කියන්නේ. කරගෙන යන්න කරගෙන යනකොට නැති සීල් නැති සදාචාර ගති හික්මන ගති එන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි අපි මැනගන්නේ අපි මේ භාවනා වැඩ වෙනවා කියලා. එතකොට අපිට වැඩි වැඩි සිල්ලුතුන් දකින්න හම්බ වෙනවා. සිල්ලුතුන් අතර ගියාම විවේකයේ තැනෙනවා. පහසුව දැනෙනවා. අන්න ඒ වගේ අපිට දැනගතයි යහන පාර හරියට කියලා. ඒ නිසා මේ සීලය පිළිබඳව මූලිකව කියන්න යන්න බෑ සීල් සම්පූර්ණ සීලවන්ත වෙලා මේක පටන් ගන්න බෑ. සීලය ඕනම නෑ කියන්න බෑ අපි මැදට යන්න. අපි දැනගන්න ඕනේ සීලය සම්පූර්ණයෙන් සෝවන් වුණාට පස්සේ. එවැනි කියන්නේ ඉකේතකන් ඒක සම්පූර්ණ කරන වැඩ පිළිවෙලට යනකොට මම දන්නේ මට නම් මේ ජීවිතේ මට මේ ඔක්කොටම වැඩි සතුටුයි මම හිතපු දුසිල්ලත් තත්ත්වයක් අද ඉන්න තත්ත්වයක්. ওই දෙකම ඔය ඔය එක්කෙනෙක්වත් අත ගමන නැති පරාස දෙකම මම අත ගාලා තියෙනවා. දුහිල්ලක්කමෙත් ඔය එක්කෙනෙක්වත් නොකරන ඉතින් නොකවනන දහම දොරා පට්ටවඳුරු හේරම වැලකොලා තියෙනවා. දැන් අරන්නේ වාගේ ස්වාමීන් වහන්සේ නමක් වේට ඕන කෙනෙක් මට වඳිනවා. ඈ? නාගරිකනි චරිතෙත් ඕක තියෙනවා. ඕන් දන්නේ මොනවද ඕන් කෙල්ලෝ. අහන්න වගේ යුනිවර්සිටි යාළුවා හම්බුච්චා. අවුරුදු 30කට විතර ආශ්‍රය කරපු යාළුවෝ දකින්නකොට එක්කෙනෙකුට හිතා ගන්න බෑ මේ මිනිස්සයා මහාන කරන්න පුළුවන් කියලා. සැලසුම් කරලම කෙරුවේ කාට හරි කරදර කරන එක තමයි. විශේෂයෙන්ම කෙල්ලන්. ඒක ඒක අසල විනෝදේ. සීමාවක් නැහැ. ඒකට ගියාම එහෙමයි මේකට ගියාම එහෙමයි. ඒ නිසා මම දන්නවා දැන් සීල නිසා මේ ඇතුළා තියෙන වෙනස බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථක ගුණේ අර නන්ද හාමුදුරම හරවගත්තා. ඒ කියන්නේ පුරුෂ ධම්ම සාර්ථක ගුණයක් අර මාව මේචල් කරන්න බෑ කාටවත් මොන මොනවා කිව්වත් හරසදින කතා කරනවා. දැන් මේම ආවට පස්සේ මට කියාවි මට පරාසය දන්න නිසා ඔය කවුරු කියනවන් මං සිල් කරලා තියෙනවා කියලා මට කියාවි උඹට වැඩිය මං කරලා තියෙනවා. මම ඒ කියන්නේ සරසව සහගතව කරලා තියෙනවා. ඒ වගේම සිල් රකින්න පැත්තට ගියා. ඒ ඥානරම සෝන්ති අතිකල තියෙන බොහොම ලස්සන පරිසරයක්. ඒකට ගියා. එදා ඉඳලා අවුරුදු 20ම පෙත්ත පිටින්ම තියෙනවා. ඉතින් ඒකට මැරිලා උපන්නා. මම කතා කරන්නේ බොක්කෙම්මයි. මුල්කා පසුතැවීමේ දැනටත් පසුතැවෙන්නේ බස්දේට ඇයි මට වෙනස කවුරු බැන්නා. කවුරු ගැහුවත් මන් දන්න තොට ඔහොම වෙලා මදි. තොට හිටකෝ. එහෙමයි මට හිතේ. ඕන කෙනෙක් මට බයිනෝ කියලා මේ මනුස්සයා හරියට දන්නවනම් මට ඔහොම කන්ට ගහලා කතා කරන්න කියලා. දැන් මම ඒක හස්සේ වාසේ දිව්‍ය ශරීරයක් නෙමෙයි දැන්. දුක්කාරේ අනේ චෝ යෝගාවචරණය. නෑ අවුරුදු 8ක් මං ජීව හිටියන්නේ. ජීව ඉන්න කාලේ මේ මේ දෙක මැද හොඳට කල්පනා කරා. පැවිදි වෙන අදහසක් මගේ තිබුණේ නෑ. මට ඕනේ සන්න්‍යාසී කෙනෙක් විදිහට ජීවත් වෙන්න සතිය පිහිටවන්න. පස්සේ තමයි මම පැවිද්දට පෙළපොඩි පැවිද්දට පෙළමෙති ඥානරාම සෝන්තිගේ ඒ ඒ චිත්‍ර රූපේ මට බලපෑවා. ඒ වගේ වෙනදන්නේ මගේ දුස්තිල ගැන කතා කිරුවේ මොනවත් නැහැ. ගිනි පුපුරක් ඇතුලේ තියෙනවා එච්චරයි දැක්කේ. ගත්ත ඇතුලට මොනවක්වත් බලන්නේ. ඉතින් ඒ නිසා මම ඒ කල්යාණ මිත්‍ර ගුණේ මට දෙන්නේ පුදුමාකාරයි. මොකද මගේ බාහිර රූපේ බලලා ගත්තනම් මම තබේකට තලයකට ගන්න පුළුවන් මිනින්නේ. මොනවත්වත් නැහැ ඇතුලට ගත්තේ උන්වහන්සේලා ගන්නවා. මිනිස්සු වෙනස් වෙනවා කියන්නේ. ඒ නිසා මටත් කවුරුරි බැන්නට ගැහුවට මට තද වෙන වෙලාවල් එනවා. බයිනකොට හිතනවා. ඒක දැන් තෝ කරලා තියෙන දේවල් වල හැටියට මේ ජීවිතේ කොහොම වෙලා මදි. ඒක එනකොට මට hina යනවා. සැලසුම් සහගතව ආණ්ඩු කරදර කරපු මිනිහෙක් මම. පුංචි මට්ටමින් තමයි ඒකට කැත විදියට කරලා තියෙන්නේ. එතකොට බෙදාගෙන පරිප්පු කරන කාලේ කරදර ඉල්ලලා ගන්න කාලේ. දැන් උඹට උඹට බින්දවන්න වෙනවා. නිසා දාලා බලපන්. මට හරි ලැජ්ජාවක් තිබුණේ සිල්ලුතුන් අතට යන්න ලැජ්ජාවක් තිබුණා. මම වගේ මේ මේ සිල්පද එකක්වත් නැති කිසිම චාරයක් නැති ගොරකේ සිල්පතේ සිල්ලුතුන් ගාට යනකොට හැම මම දැක සිල්ලුතුන් ඒක ගණන් ගන්නෑ සිල්ලුතුන් කාටත් එන්න දෙනවා ඒක දකින්නකොට මට දරන්න බෑ මට තරන්න බෑ මේ මිනිස්සු මේ ඇත්තටම බුදු ගුණයක් සලකලා මට එන්න දෙනවද නොදැනුවත්කමට දෙනවද කියලා නමුත් එහෙම ඉඩක් නොතිබුණා නම් මං වගේ මිනිහෙකුට හොඳ පාරක් නෑ මේ ජීවිතේ තනක් නෑ හොඳ නෑ ඒ යත්තන්ගේ පුරුද්දක් වෙන්නදී මේ වගේ මං වගේ මිනිසුන්ට අනුකම්පා කරන්න මම ඒ පුරුද්දක් තියෙනවා ශූන්‍යතාවාදී ඉදිරිපත් කරන නාගජු මිනිහ ඔය වගේ තමයි ඒ නිසා ඔය හැම කෙනෙක්ම ඔයගොල්ලන්ගේ ජීවිතේ කාලක්වත් බුද්ධි ඉඳලා නෑ ඔයගොල්ලෝ මේ පුංචි මැද ඉරක දියන්න හදන්නේ. මේක පොඩ්ඩක් කවුරු හරි බැන පුදාවයි ඔය ගහපු දාවේ මැරිච්චා. ඔය නිවන් දරු පුදාවයි නිවන් නිවන් මොනවද දැබ්බත් ඔය සම්පූර්ණ විවෘත කරන්න ඕනේ. අඩු ගන්න දැන් ඔච්චර කල් තිබුණ ඔය අහනමිතිය දිවිච්චා. දැන් විවෘත කරන්න එන්න ඕන දෙයකට මුණ දෙන්න. ඒක තමයි දැන් අර වගේ ප්‍රතිපල තියෙනවනේ. මොනවාද? නරක කරපු වැඩ ප්‍රතිපල අනිවාර්යෙන් තියෙනවනේ. ඒක හොඳයි. ඒව විඳිනවා. ඔය දැන් උනත් විඳිනවා. ඔයගොල්ලෝ කවුරක්වත් දන්නේ නැහැ. <laughs> දැන් බුදුමෙන් මං එන්නේ ඉස්සල්ලා ඒ හිටියෝ ඉස්සල්ලාම අපේ හිටපු සභාපති විමඩු මහත්තයා. ඒ බුදුමෙන් මයිත් එක පැවිදිලා හිටියා. ඒකට අවුරුදු 90 ගණක් වයසයි. ඉතින් අරිදම ස්වාමීන් වහන්සේ මීටිගලිමේ පණිවිඩ පිළිම පරිණිදාන පටන් ගත්තා. මේක වැටෙනවා කොට ගන්න උඹමයි ඕන. මීටිගලට ඕනෙමයි කියන්නේ. මං දන්නවා මේ ගෙනාවම කුරුසෙට කියලා එන ගැහුවට පස්සේ ඔච්චර තමයි මට කරන්නේ. දේශපාලනේ නේ. ස්ථානයක් කරනවා කියන්නේ දේශපාලනේ තමයි. මට ඕනෙම නැහැ. ඉතින් මොනව කරන්නේ? සංඝයා ඉල්ලීම. ඒකත් ඒ සභාපතිතුමා මට කියනවා ඉඳගෙන ඒක සභාපති නෙමෙයි ඉතින් අපේ මට මට වැඩි බාලයි. ඔබ වහන්සේගේ මේ වටිනා චරිතය ඔතෙන් ගිය ගමන් සංස ආතනකට හිර වෙනවා. වාසි දැන් බලන්න කොච්චර මේ වගේ මේ වගේ නේ මේ වගේ මේක දැන් අක්කර 12යි. අපි අක්කර 100 ගානක අරණියක් හැදුවේ. ඔක්කොම ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡා කරලා වැඩ කරගෙන යනවා. අරන්නේ දැන් නැගිටිනවා ඒ වෙලාවේ. ඒ නිසා යන්න එපා. ගියොත් යන්නේ අනිවාර්යයෙන්ම කක්ක ගොඩට වැටෙනවා. දේශපාලනට වැටෙනවා. කියලා හරියට මයි ළඟට ආවා. මොකද මම ගියොත් එයාටත් එන්න වෙනවා. ඒකයි මිනිහට තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ මම ගාව දැනට මම මේ පණ්ඩිතාරාමේ ඉන්නකොට දේශපාලන ප්‍රශ්න වලට අහුවිලා දෙන බව ඔබ වහන්සේ දන්නවද කියලා. මේ මොන දේශපාලන ප්‍රශ්න? මොකෝ ඔයාලට තේරෙන්නේ නැහැ. පණ්ඩිතාරාමේ එතකොටත් මම අහුවෙලා හිටියේ. මම හැම දෙයකටම අත දාලා දේශපාලන ආර්ථික සමාජික වෙන ඕ පරිප්පු ගන්න නැතුව මේ මේ පැවිදි ජීවිතය කරන්න බෑ. ඔයගොල්ලෝ හිතන මේ ගිහි ගිය අතරලවල මේකට ආවට පස්සේ පෙත්ත කපලා චීස් එක වගේ හම්බෙයි කියලා ගෑණිය දෙන්නෙක් ගත්තා. මහා ගෙදරක් රකින්නවා. මේක සෙල්ලමක් නෙවෙයි. මේ තවිද ජීවිතය කියන්නේ કોઈ ගිහි ගෙදර ජීවිතේ තියෙන අභියෝග වගේ නෙවෙයි. ඊට වැඩිය මම කියන්නේ ගිහි ගෙදර වල කැත්ත පෙරෝනේ දැල්ලනේ පාවිච්චි කරන මෙහෙ දැලිපී. අවිද්‍යාවේ බොහෝම සියුම් හරියට කපන්න ඕන මයිල විතරක් කැපෙන්න හවන කැපෙන්නේ. ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ගැත්ත පොල්ල. මේක ඊළඟට බොහෝම සිව්. ඒක නිසා බුදුහාමර කියන්නේ ඔය ගී ගැතැල්ලා කියලා නේද? සැහැළු තැනකට නෙමෙයි වැටෙන්නේ. තාමත්ම සූක්ෂම. බොහෝම අමාරු තැනකට වැටෙන්නේ. ඒ නිසා මම කියනවා ගිහි වෙනකන භාවනා කරලා භාවනා කරලා කල්පනා කරන්න මට පැවිදි ජීවුණත් එකයි නැතත් එකයි කියන තැනට ඇවිල්ලා පැවිදි වෙන්න. එතකොට උසස් අධ්‍යාපනය හම්බ වෙනවා. උසස් අධ්‍යාපනය කියන්නේ මනසකම ඉදෙන කැත. ජීවිතයේ තියෙන අසාධාරණ පැත්ත. ජීවිතයේ තියෙන කියන්නේ දුක. එක්ක කපලා ගොජ දමදම තියෙන්නේ ඊවිනකොට ඕගොල්ලන්ට බොන්න පුළුවන් ඕගොල්ලන්ට වෙන දේක් බලන්න පුළුවන් අර ඕක මේකට කරලා මොනවක් කරන්නේ මේකමයි බලන්න තියෙන්නේ ඒක අරගෙන බලනකොට පේනවා දුක කියන්නේ ඒක ලේසියි මේක නිකන් මේ පැන යාමේ ක්‍රමයක් නෙමෙයි පැවිද්ද කියන්නේ යෝගාවචරකම කියලා කියන්නේ එස්කේපිසම් එක එස්කේපිසම් නම් පලාත එන්න එපා આવතු ඕගොල්ලෝ ආවට වැඩි වේගෙන් දුවන එන්නේ නාලාගිරිය අත එනකොට බුදුහමෝ ගියා වගේ වරේ බත්තතා මාත්තතා උඹ කරන වැඩෙන් අපාය යනවා. මම නෑ. ආ මේ වගේ යන්න නම් මේ කැස්සක් කිලිසක් යනකොට සද්දයක් එනකොට වේදනාවක් එනකොට ඉවසා දරා ගන්න. ඒ තීති තරමුණ රැක ගන්නවා කියන එක කරන්න බැරි නම් ඒ හිතානින්නේදී හම්බ වෙන්නේ නැහැ විදියට. මේ මේ වගේ ඉන්නකොට නම් ඉතින් දවස් හතක් අටක් ඉන්නකොට යම් කිසි escapeism එකක් තියෙනවා. ඒක නෑ ස්ථිර වුණාට. මෑනුවර පිළිගන්නවනේ. කරපු කාපු කට්ටිය දන්නේ. මේ කියන්නේ ඇයි ඉතින් මේ සාසනයනේ. එතකොට පොඩි ත්‍රිල් එකක් තියෙනවා. දැක්කත් සාසනයනේ. තාත්තේ දකින්නකොට සිවුර දකින්නකොට පේන්නේ තියෙන්නේ සාසනික ස්වරූපයක් නේ නිසා මේ ඕගොල්ලෝ කරන දේවල් කියන දේ දරුවන් වෙනුවෙන් බූදල් වෙනුවෙන්නේ. ඔය ගන්න දුක් මේකට ගියාම එහෙම කරන්නේ. මේ දින කට්ටියක් තියෙනවා සාසනේ ඉන්නවා එහෙම කරන කට්ටියක් තියෙනවා පිවිදුද පැවිදික පැවිද්ද හරියට කරගෙන යනකොට කොන දුකක් ආවත් අනේ ඒක දෙන්න මේ අවුරුදු 2500ක් මේක ගේන්න මේ බුදුහාමුදුරුවෝ පස්සේ ඇති වෙච්ච මේ සිංහල ස්වාමීන් වහන්සේ කොච්චර විඳවන්නද අද දක්වා මේ ශාසනය ගේන්නේ දෙමළ රටන් ජාතික රටන් දුර්භික්ෂ මිනිසුන්ගෙන් දෝෂුන් එහෙම තියෙදි ගෙනල්ලා තිබුණාට දැන් අපිට තියෙන නිකන් මේ හයිවේ එක අරගෙන යන වගේ වෙහිකල් එකක්. ඉතින් ඔය පරියන්ගේ තියෙන දුක් වලට වැඩි චරිචුරු ගන්න එපා. ගෑනු වෙන්න එපා. එළියතාවක් නිදහස ඉන්න බෑ නෑ යන්න ඒතරම වට කරගන්න වට කරගන්න මානිකා එකක් මතක තියාගන්න අකුසල් නොකර ජීවත් වෙන්න බෑ අඩුවෙන් අකුසල් කරන්න පොරොන්දු වෙන්න. එච්චර එකයි බේරුමක් තියෙන්නේ. අකුසල් නොකර ජීවත් වෙන්න මැරෙන්න ඕනේ. අපිට පුළුවන් හොඳම කම්බිනේෂන් එක බලන්න අඩුවෙන් අකුසල් කරන්න. අඩුවෙන් වැරදි. එච්චරයි කියන්න බෑ. වැරදි කරන්නේ නැහැ කියලා කියන්නේ අපේ හිත ඉඩ දෙන්නේ අපි මිනිස්සු. වැරදි කරන්න ඕනකමකුත් නැහැ. ඒක නිසා අඩුවෙන් වැරදි කරන එක විතරයි කියන්නේ. වැරදි නොකර ඉන්න බෑ. ජීවත් වෙනවා කියන්නේ වැරද්දක්. අපි මේ survival of the fittest කාගරි බතක් කන්නේ මේ. කාගරි දැනක මේ ඉන්නේ. කාටද වෙන ඇඳුමක් අඳින්නේ. ඉතින් මේක අරගෙන අනේ අකුසල් කරන්න එපා. හැබැයි මේ අකුසල් වෙන්නේ කියලා වෘද්ධවන්තිය කතා කරන්න යන්නත් එපා. මම බලන්නේ උත්සාහ කරන්නේ අඩුවෙන් අකුසල් කරන්න. එතන ඒක කරතයි. ඒක කරතයි කියලා කියන්නේ මේ අකුසල එනකොට සිහියෙන් ඉදිරියට. ඒක අඩුවෙන්ම හානි වෙන තැනින් පැන ගන්න එකයි. නැතු ඒ මේක තමයි. දාගෙන අනේකයි තියෙන්නේ. වවන්න නැතු එවලේ එවලේ අයින් කරා. ඒක ඒ අපි නොවව හිටියට වදිනවා. කොච්චරද වදිනවා වදිනවා. ඉනවනේ හැම වෙලාවෙම ඒ වෙලාවට ඒක ඒකට මොන ඒකට මොන දීලා ඒකෙන් මගෙන් අඩුමෙන් අකුසල් නැත්නම් අඩුම ඉන්වෝල්ව්මන්ට් එකක් අඩුම රියැක්ෂන් එකක් අඩුම ප්‍රතික්‍රියාවක් කරන්න මට පුළුවන්කමක් තියෙනවා ඒ සඳහා නම් සිද්ධියෙන් පොඩි ඩිස්ටන්ස් එකක් ගන්න සිද්ධියෙන් පොඩ්ඩක් මෑත් වෙන්න එච්චරයි අපි ළඟ තියෙන දක්ෂකම සිද්ධිය මම මේ මාගේ කියාගත්තොත් අහු වෙනවා එතකොට අපි ගැලවමක් නැහැ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි මා කරා පැමිණියා මම දැන් මේකෙන් අඩුම අකුසල් කරගන්න උත්සාහ කරනවා අඩුම වැරදි ප්‍රමාණයක් කරන එක විතරයි කරන්න පුළුවන් කියන බොහොම බය යටහත් පහත්. අපි කෙලෙස් වලට තන කියලා අවදියෙන් බලන් හිටියොත් කිට්ටු දනක් රින්ගගෙන යන්න පුළුවන් තරක් හම්බෙනවා. නැත්තම් භාවනා කරනකොටවත් බාධක කොච්චර දෝ වෙනවා පුළුවන් තරම් බලන්න මේ බාධක තියෙද්දි ආනාපානෙම ඉන්න පුළුවන් කමක් තියනවාද වේදනාවක් තිබුණාට දරන්න පුළුවන්ද සද්දයක් ඇහුණට මට මේ නාමතරණයක් නෙවෙයිද හිතවිල්ලක් ආවට ඒ හිතවිල්ල මේ පණිවිඩයක් ගේන එකක් නෙවෙයි නෑ වුණා වගේ නොදැක්කා වගේ මේ ඊට ජාම බේර ගන්න එකයි කියන්නේ ඒක තමයි ඇත්තට භාවනා කරනකොට ඉස්සරහට හම්බ වෙන දේ වැරදි නතර වෙනවා කියලා අපිට කියන්න බෑ සද්ද නතර වෙනවා කියලා අපිට කියන්න බෑ ඒක සද්ද තියෙද්දි Tamange ජාම බේර ගන්න ඒකට වෙනම කුසලතාවයක් පහළ වෙන්න පටන් ගන්නවා සංකේතයෙන් දැන් මේ අපි දැන් මම කියන්නේ මොනවා හරි දැන් දිගට ප්‍රවාහයක් වේ නේද? ඉතින් ඒකේ අපි කරන්නේ අර මේ සුද්ධ කිරීමක්ද? දැන් ඔය අපි භාවනා කරලා හැම එකක්ම අඳුරගන්නේ තියෙන එක තියෙන අපි මේ සුද්ධ කරගෙන යන්නේ. ඒ විසුද්ධි හතක් කියලා තමයි යෝග විස්තර කරන්නේ. ධාත්ත විසුද්ධි කියලා, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, අර එහෙම කියන්නේ. ඉතින් ওই ප්‍රශ්නේ නගනකොට එහෙම එකක් තියෙනවා මම එක් ඉන්නවයි කියලා මුසාවත් තුලින් ওই ප්‍රශ්නේ නැගෙන්නේ. සිද්ධියක් තියෙනවා ඒක බලන මමෙක් ඉන්නවයි කියලා. එතකොට ප්‍රශ්නේ වරණගිල්ල තියෙන ආත්ම දෘෂ්ටිය තුලනේ. දැන් අපි හිතුවොත් එහෙම මේ මේ මේ වෙලාවේ අපි හිතන මේ වෙලාවේ ඔය කොහේ හරි අපි දන්නේ නැති ප්‍රාන්තයක විශාල සුළුසුළුකක් ඇවිල්ලා විනාශයක් සිදු වෙනවා. අපේ නෑදෑයොත් නෑ අපි දන්නේත් නෑ. ඉතින් ඒ සුළුසුළු ගාවයි කියලා ඉතින් අපිට ඒකේ කිසි ගාණක් නෑනේ. ඒක සිද්ධියක් පණිවිඩයක් විතරයි. ඉතින් ඒ වගේ එහෙම සිද්ධියක් වුණා මේක මට වුණා කියලා හැඟීමක් නැත්නම් ඒක අපිට හුස්ම ගන්න තද වෙන ගතිය, බ්ලඩ් ප්‍රෙෂර් වෙනස්, හાર્ට් ඇටැක් වෙන දෙයක් නෑ. ඒ මොකද ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. ඒක ඉවරයි. නමුත් යම් කිසි කොනකින් ඔය කිට්ටුක මගේ නෑදෑයෙක්වත් ඉන්නවයි කියලා පණිවිඩේ මතක් වෙච්ච ගමන් යකෝ අරුත් ගියාද දන්නේ කිව්වො ගමන් ටෙලිෆෝන් ඩිරෙක්ටර් එක හොයන්නයි IDD කෝල් හොයන්නයි ඉතින් පටන් ගන්නවා. පටන් ගන්නේ කොක්ක ගහගෙන බෑනේ කක්කමක් තියෙදි එහෙම නොකර ඉන්න බෑනේ කියලා ඊගාවට පටන් ගන්නවා. මේ වගේ මේ කකෝ කොල්ලා බබා හේතු කොල්ලා හීවල පැත්ත කරලා බලائیں. අපි ගිහිල්ලා එන්න බබා සිල්ලම් කරන්න කියලා ගහනවා. ගහනවා මොන අතම්මෝ. ඊට අනික් අතින් ගන්න. ඒක අහුවේ. කකුලෙන් ගන්න. ඒක අහුවේ. අනික් කකුලෙන් ගන්න. අන්තිම ඔළුවෙන් ගහුවට පස්සේ ඊවල කනවා. මේ හැම උදේ ඉඳලා හැන්ද වෙනකන් කොහොල්ල බබත් එක දෙල්ලම තමයි තිබුණේ එකක්වත් අත අත ගන්න නැතුව යන්න පුළුවන් කෙනෙක් විතරයි බුදුහාමුදුරු මෙහෙම කරගෙන ඔය බලා එන්නේ ඉතලා මේ එකක්වත් උඹලට වැඩක් නැහැ දැන් මේ ආවට පස්සේනේ මේ ගෑණි මේ ශ්‍රී ලංකාවයි මේ බුද්ධ ආගමයි ඔක්කොම බදාගෙන මේ වෙන ජපන් අම්මගෙනගේ බඩේ ඉපදුනා නම් එහෙනම් ජපන් බුද්ධ ආගම ගැන අල්ලගෙන මැරෙන කෑ ගහනවා මේ తත්‍ර తත්‍රාගේ නන්දනේ අහපු තැන අල්ලගෙන මැරෙන්න ගෑ ගහන කෑ ගහilla තියෙන. දැන් ගියාදී අපි කොතනින්ද ආවද? එව්වට මොනව වෙනවද? කවුද බලන්නේ? දැන් මෙතනින් හැන් ගියාවිලා මැරිලා ගියාට පස්සේ තව කොහෙද කියලා බොක්කක ඉපදිනවා. ඊට පස්සේ ඒක අල්ලගෙන මැරෙන්න හදලා මේ මෙව්වට හැදිලා ඇයිද? මේවා වෙයෝ කයිද? ඒක මොකක්වත් නැහැ. අනේ මේව කැක්කුම. තන්නේ කර නිකන් හීනෙක හීනෙක කැමමේසක් දකලා කියලා ගිනා වගේ. බඩගුණු වෙන එක විතරයි වෙන්නේ. ඉතින් බත් කාලා දෙනවා. බත් කන්නේ නා බඩ රක් වෙච්ච වෙලාවට. මේ අවදි වෙච්ච දවසට තේරෙයි අපෝ මේ දිගපළල මැන්නේ සාධාරණ හරසන වෙන්නේ මේ හීනකනේ කියලා. ඉතින් ඉස්ලාම ලෝකේ අවදි වෙච්ච එක නා ප්‍රබුද්ධ වෙච්ච එක නා බුදුහාමුදුර කියන බුද්ධ කියලා කියන්නේ ඉස්ලාමයේ අවදි වුණා. ඒක හීනයක් බව දැනගත්තා. අපි අපි හීනටත් යනවා. අවදි වුණයි කියලා කියනවා. නමුත් ඒ අවදියත් හීනයක් බුදුහාමුදුරන්ගේ ඉල්ලෙන් බලන්න. තේරෙනවද? සැකයි. මට සැකයි. මේකදී මේ අපි අපි ඔයා තාත්තා වෙන්න මං අම්මා වෙන්නම් කියලා නටන සෙල්ලම්පත් වෙන පොඩි කාලේ. බැනංගි වෙන්න ඔය අයියා වෙන්න මම තාත්තා වෙන්න මම අම්මා වෙන්නම් කියලා. ඒ ඒ ගම්මුති ටිකක් මේකදී. ඉතින් සෙල්ලම්පත් වෙන වෙලාවේ ගේ කඩුනොත් වෙන ගේ මහ ගේ කඩනකොට ඉතින් අඬනවා තමයි. මොකද සෙල්ලම්පත් ඉවරලා එනකොට අපිම ගේ කඩලා දාලා යන්නේ. නැත්නම් මේ කුමර කුමරියන්ගේ වැලි කෙලියක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ අපි මේ හයියෙන් බදාන අඳන් හැදුවට කුමර කුමරයන්ගේ ඇලිගිලියක් මෙතන තියෙන මෙන්න මෙතන කියනවා මේ හීනෙක ඉන්න කියන එක මතු කරලා දෙන්න හදන්න. ගත යුත්තක් නෑ අපි ඔය තියෙන අගයන් ආඩම්බරයෙන් සේරම මේ වෙලාවට පනව ගත්ත ටිකක්. ශූන්‍යතාව තමයි කියන්නේ. ඒක දෙන්න තියෙන විකල්පය ඒකට පෙන්වන්න දෙන්නේ ශූන්‍යයට ප්‍රතිපක්ෂව තමයි අපිට සලකන්නේ. මේ කියන දේවල් අගයන් ආඩම්බරයෙන් තියෙනවා නම් ඒවා සේරම අපි පටවපු දේවල් අපි මවාගත්ත දේවල් සම්මුතිය. ඉතින් සම්මුතිය පිළිගන්නවා නම් එතන සිද්ධ ප්‍රවාහයක් තියෙනවා මේක මමෙක් ඉන්නවා ඉතින් මම සුද්ධ වෙන්නද හදන්නේ කියලා ප්‍රශ්නයක්. මට මතකයි ගොන්තු පට්ටාන සූත්‍ර දේශනා කරන ශුන්‍යතාව බොහොම ලස්සනට පෙන්වන්න කළා දැන් ඒක අපේ මන ජීවිතේ නම් මම තියෙනවා. ගොන්තු බොහොම ලස්සනට ඔබ විරහතා. මොකද ඒක හැමෝටම දිරවන්නේ. හැමෝටම එතකොට හිතනවා එනම් මේ ලෝකේ සදාචාරයක් නැද්ද මේ ලෝකේ හරි වැරදි නැද්ද මේ ලෝකේ කලිත යුතුකම් නැද්ද කියලා ඒකලවට කියලා මේ පැත්ත දිහා බලනකොට මේ පැත්ත අවුල් වෙනවා. මේ පැත්ත කියලා මේ පැත්ත බලනකොට ශූන්‍යතාවය කියලා කියන්නේ කිසි කමකට නැති දෙයක්. ඉතින් යෝගාවචර විතරයි ওই දෙක හරහා යන්නේ. සාමාන්‍ය කාමභෝගී පුද්ගලයා එක ලෝකයයි ගන්න. ඊයර පස්සේ පුද්ගලයා ඒක බලන්නේ. බෞද්ධ සංස්කෘතිය කියලා කොටසක් අරගෙන යනකොට ඒකදී කොටස් ආදාර කරනවා. බෞද්ධ සංස්කෘතිය ෆන්ඩමෙන්ටලිස්ට්. මූලධර්මවාදී. ඒකට කියන්නේ මූල ධර්ම. හරි ඇත්තටම මේ පොඩි ළමයින්ගේ ළමා ලෝකයක් තියෙනවානේ. බුදුරජාණන්සේ කියන්නේ කුමර කුමරයන්ගේ වැලි ක්‍රීඩා කියලා. දැන් මුහුදු වෙල පොඩි ළමයි අරන් ගියාට පස්සේ එක්කෙනෙක් මාලිගාවක් හදනවා. තව කෙනෙක් චෛත්‍යයක් හදනවා. ඒක එහෙමම කර කර ඉන්න වෙලාවදී අම්ල දාසලා වැත්ත කරලා ඉන්නකොට බැරි වෙලා හරි ළමයා සෙල්ලම් කරන වෙලාවේදී ওই චෛත්‍යයට කාගරි පය වැදුනොත් ඇත්ත චෛත්‍යයක් ඇඩුවට වැඩිය ඔක ඔළුව ඇද්දගෙන අඬනවාමනේ. යාට පේන්නේ දැන් මේ හදන චෛත්‍ය නැතේ ලස්සන වැලි මාලිගාවක් හදනවා. අදොන නිර්මාණ ශිල්පේ දාලා පොඩි එක හදා හදා ඉන්නකොට මොකක් හරි වෙලා අම්මා හිටින් අර තාත්තරික් කැඩුනයි කියන්නේ. කොච්චර අඬනවද කියලා බුදුහාමුදුරු අහන යාට මොකද මේ වෙලාවේ මාලිගාවේ යාගේ උදේ නමුත් හදා දුන්නත් එයාට හරියන්නේ නැහැ ඊට පස්සේ බුදුහාමුදුරු කියන සෙල්ලම් ඉවර වෙලා කැමතාට යන් කියලා බබාලා ටික අඬ ගන්නකොට ඌ මේක කඩලා වෙන්නේ එතකොට ඌ ගේම නෙවෙයි. එතකොට හෙල්ලම ඉවරයි 100 කඩලා දානවා. අන්න ඔය වගේ වෙලාම කුමරු කුමරියන්ගේ ළමා සෙල්ලමක් මේකේ තියෙන නිසා අපි දැන් මේ ජීවිතේ ආපු නිසා අපි සිංහල බුද්ධ ආගම ගැන කතා කරනවා. ඒකම කිව්වා ඒකේ සංකල්පය හරි. ඔබ දැන් නේද දොක් වල ප්‍රාණ හිරිගේ වෙලාවෙත් අර මාලිගාවේ ඒට්ටු බොම්බ ගහලා කැඩුනානේ අර සූපේ. ඔව්. අපිට මේක නගින්නේ පරණික නෙමෙයි මේක වැඩක් නෑ නේද කියලා සංකල්පේ මගේ උඩට. ඒක තමයි සංස්කෘතිය. ඒ නිසා අපි මේ ස්කන්ධෝ විරුද්ධ යනවා කියන එක නෙමෙයි අපි කියන්නේ. ඒකට තිබිය යුතු අගය දෙනවා. බුදුජානනාතිකේ තියෙනවා తත්‍ර తත්‍රාభిනන්දනේ කියලා ෆිලොසොෆි එකක් පෙළලා දෙනවා. යම් තැනකට ගියාද ඒක අභිනන්දනය කරන එක තමයි සත්‍යයේ හැටි. කොටිම කියනවා දැන් මෙතන අපි කියන අපි මනුෂ්‍යාත්ම වායයක් ලැබිලා මේ ඇවිල්ලා බණ භාවනා කරනවා. අපි හිතනවා මේක සාමාන්‍ය ගිහි ජීවිතේ මේක උතුම් කියලා අපි හිතනවනේ. අපි මෙතන ඉඳලා බලනකොට මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ මොන වගේ දෙයක්ද? අන්ධකාරයක් නේ. තිරිසන් ජීවිතය කියලා කියන්නේ. යක්ෂ ජීවිතය කියලා කියන්නේ. പ്രേත ජීවිතය කියලා කියන්නේ. අපාය කියලා කියන්නේ. ඒසර අපිට හිතනවානේ අපායට ගිය මිනිහා ගැලවෙන එකනේ වදක්සම් කියලා. නමුත් නිරිසත බෑ කියලා කියනවනේ මැරෙන්න බෑ කියලා නෝනේ. නිරිසත කැමති නැතුළු අපායෙ මැරෙන්න. ඌ ඒක අභිනන්දනය කරනවා. උදේ ඉඳලා හැන්ද යනකම් අර කටුල් වල ඉහළ පහළ නගිනවා. ගින්නර දැම්මත් මැරෙන්නට බයයි. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඉතින් අපේ පැත්තෙන් බලනකොට නම් ඉතින් අපෝ මොකක් මැරෙන එක හොඳනේ මොකද දැන් අපායෙන් එළියට එන්න හදන එක. මැරෙන්න ගමන් නැති. අපි නිරිහත් වෙලා ඉන්න ඇති. අපි කොච්චර දෝ අනේ ඒ ගින්න පිළිපිලිසි ඉන්න ආස වෙන්නේ නැති. දැන් ඉඳලා බලනකොට වෙන්නේ එකක් තියෙන නිසා මේ ඒක දිහා බලන්න නම් අපි පොඩ්ඩකට මේ ඉන්න එකෙන් පොඩ්ඩක් කෑත් වෙන්න. මේක දිහා පිට කෙනෙක් බලන විදිහට බලන්න ඉගෙන ගන්නවා. පරතෝ සංකල්පයෙන් බලනකොට ළමා නාටකමක් නේද තියෙන්නේ. හැබැයි එහෙම ළමා නාටකමක් කියලා දැනගත්ත පමණින් විමුක්තියක් නැහැ. ප්‍රශ්නේ වැඩි වෙන එක විතරයි වෙන්නේ. විමුක්තියට විමුක්ති මාර්ගයේ ප්‍රතිපදාව යන්න ඕන. ආර්ය අෂ්ටාංගික වඩන්න ඕනේ නැත්නම් මේක මේ ළමාට ළමක් කියලා දැනගත්තට අපිට ගැලවුමක් නැහැ. ඒකෙන් සංවේගයක් පහල කරගන්න පුළුවන්. ඊට පස්සේ උනන්තන සම්මා සතිය ඉඳලා ක්‍රමයෙන් වඩාන වඩාන යනකොට ඒ අපි බලාපොරොත්තු වෙච්ච දේ ටිකෙන් ටිකෙන් තියෙන සාක්ෂාත් කරණයක් සිද්ධ වෙනවා. ඒක බොහොම එමෙහිට සිද්ධ වෙන්නේ. මොකද ගොඩක් සංසාරේ අපි මේ අබ්බැහියට අහු වෙලා ඉඳලා මේ. ඒකම නෙවෙයි. ස්වාමීන් මූලධර්මවාදී සංකල්පයේ පැවැත්මට හේතු නැහැ. සාධනීය පැවැත්මට හේතුක් වෙන්නේ නැහැ. ඒ පැවැත්ම තමයි කරන්නේ හැම එකකින්ම කරන පැවැත්ම. අපි මේ නිවනෙන් කරන හදන්නේ නැවැත්ම. නැවැත්මට ඕවා පත්‍යම් වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකම දන්නේ එකම විඤ්ඤාණ තමයි යෝගාවචරය කියන්නේ. මේ පැවැත්ම දැනගෙන පැවැත්ම ඉන්න ගමන් නැවැත්මක් පිළිබඳ හැඟීමක් ඇති මනුස්සය තමයි යෝගාවචරය කියන්නේ. නැවැත්මට ගිය කෙනාට රහතන් වහන්සේ කියනවා එයාට පැවැත්මක් කතාවක් නැහැ. පැවැත්ම විතරක් ඉඳලා පැවැත්ම ඉන්න කටියට අපි කියනවා කාමභෝගින් කියලා. ඒකත් එක්ක ගැටුමකුත් නැහැ. යෝගාවචරය ලෝක දෙකක් නැදී. යාට පැවැත්මෙත් වගකීමක් තියෙනවා. නැවැත්මෙත් වගකීමක් තියෙනවා. ඉතින් හරියට මේ මෙටල් ප්‍රෙෂර් එක මැද ඉන්නා වගේ තමයි. අන්තරණ එක තමයි සිද්ධ වෙන්නේ. ඒකයි මේ දුෂ්කරයි කියලා කියන්නේ මේ ජීවිතේ යෝගාචර ජීවිතේ ගඟ දිගක් ඉහළට පිනනවා වගේ කියලා කියන්නේ මේ සංකල්ප ලෝක දෙකක් මැද නිඳ වෙලා තියෙනවා. එකක් පැවැත්ම එකක් නැවැ. ඒක ලේසි නෑ. මේ සාකච්ඡාවේ මේ මේ මේ භාවනා පැත්ත යනවා අඩුයි. සමතන විවහන එහෙම ඒක නිසා කමඨාන් සුද්ධ කිරීලක් වෙනම කරන්න වෙනවා. භාවනා පිළිගෙන මතක් වෙනවා සක්ම භාවනා. ඉතින් ඒ වහන්සේ විතර ප්‍රගුණාන ඊවර ලැබීම, එසවීම ලැබීම, එසවීම ගැනීම ලැබීම. ඒ සංකේ ටික තවකොටත් පැහැදිලි. එහෙම කරන්න එපා කියලා මම කියන්නේ. වම දකුණු වශයෙන් කරන්න කියලා විතරයි මම කියලා දීලා තියෙන්නේ. කාටවත් ඉන් එහාට යන්න ලයිසන් දීලා නැහැ. දැන් කිව්වොත් එහෙම වෙන්නේ ඔක්කොටම ඒක හැන්දෙන් බෙදලා අනා ගන්න. වම දකුණ කිව්වොත් ඇති. කරනවකට ප්‍රයිවට් කතා කරලා මෙයාට යනවා මෙයාට කියනවා අරයට නැහැ. ඒවා ඊට පස්සේ ඒවා ඒ ඒ එනේන මට්ටම් වල හැටියට තමයි දෙවෙනි බෙහෙත් තුන්දුව ලියන්නේ පළවෙනි බෙහෙත් තුන්දුවේ ගුණාගුණ අහලා. ඔක්කොම තුන් ටික දීලා ඊගාව එකනාවක මේ තුන්දුව ගෙනියන්න කියලා එහෙම සිංහල වෙත කමන්නේ. බෙහෙත් තුන්දුව බලලා ගුණාගුණ අහලා එයාට ලියන්න පෞද්ගලිකව කමටහන් ලබා සුද්ධ කරගත්තේ කොහොමතාව තියෙනවා. මයිසලා සම්මන්ත්‍රණය මාන්දේ ගුණාන හරියට තේරුම් ගන්න. මාතිකම් යෝනිසෝ මනසකාරය අයෝනිසෝ මනසකාරය මෙනෙහි කිරීමක් වෙන එක තමයි සීලය මෙනෙහි කරනවා අවර්ජනා සීලය නෑ මෙනෙහි කිරීම අද දෙකට කොහොමද යෝනිසෝ මනසකාරය අයෝනිසෝ මනසකාරය කියන දෙක ඒක අර ඒ ඒවයි අස්තකම දාපේ මට නැවතත් කියන්න යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය දෙක මුකේට සාපේක්ෂවද කතා කරන්නේ නැහැ. ඒ දෙක සදා අරවා අරවා කියන්නේ. දැන් ඔය සීලය මෙනෙහි කරනවා කියනවා ආවර්ජන. ඔව්. ඒක තමයි භාවනා කරනකොට මෙනෙහි කරලා ඒකට මම ප්‍රශ්නේ මෙහෙම කියන්නම්. අපි මෙනෙහි කිරීම කියන වචනය මානසිකාර කියන වචනේනේ. යෝනිසෝමනසිකාර අයෝනිසෝමනසිකාර ගාව නුවණින් මෙනෙහි කිරීම සහ නුනුවණින් මෙනෙහි කිරීම කියලා කියන්නේ. එතකොට අපිට සීලයට යොදවන්න පුළුවන්, සමාධියට යොදවන්න පුළුවන්, ප්‍රඥාට යොදවන්න පුළුවන්. එතකොට මතුවෙන මතුවෙන අරමුණ මෙනෙහි කිරීමට යොදවන්න පුළුවන්. ඒකයි ඒ මොකද්ද කරන්නේ? මෙනෙහි කරනවා කියන එකට උපමා සහිතව මෑනියු කැමති කිව්වනේ. උපමා සහිතව කියනවා නම් නෑ ඒ උපමා වලින්ම තමයි දෙන්න පුළුවන්. අපි මේ පොඩි ළමයෙකුට අකුරු කියලා දෙනකොට. ඒවල දොරවල අම්මත් එක්ක ජීවත් වෙපු අවුරුදු 5 ජීවත් වෙච්ච ළමයි ඉස්ලාම් පන්තියට ගෙනත් දානවා. යමකට පස්සේ ළමයි විනාඩි 35ක් ඉඳගෙන ඉඳ දැනගන්න ඕනේ යාළුවොත් එක්ක ඉඳ දැනගන්න ඕනේ වෙලාවට කන්න බොන්න නැහැ එයාට හරි ලොකු වෙනසක් නේ තියෙන්නේ ජීවිතේට ඉස්සලාම ඉස්කෝලේ ගිය ළමයට ඊට පස්සේ මොන්ඩිසෝරි ටීචර් සිද්ධ වෙනවා ඒ අතරමැද ඉඳන්දී අයන්න කියලා දෙනවා ඉතින් අයන්න කියලා දෙන්න ගියාම එයාට හොඳම වෙලාව බලලා කළු දැල්ලේ අයන්න කියන එක ලියලා ඇඳලා අපිට ගෙදර පුතු කළ නැහැ කියලා එයාට අපි කියනවා මේ අයන්න යාර්ථකද මේක හකුරු දන්නේත් නෑ මොකක්වත් දන්නේ නෑනේ. ඒ කියන්නේ මෙහෙම මෙහෙම ලිව්වට පස්සේ ඒකට අයන්න කියනවා. මොකටද මේක පාවිච්චි කරන්නේ? යාට වැඩක් නෑ. ඉතින් කට්ටියට ඔක්කොටම කියනවා මං කළු ලෑලි අයන්න ලියලා ඒකට අඩිකෝදුව තියෙනකොට පන්තියේම අයනෝ කියලා කියන්නේ. ඉතින් මේකට කොච්චර වෙලා ඇයිද කියලා බලන්න. ඊට පස්සේ අයන්න ලියලා ඇලපිල්ලක් දාලා මේක ආයන්න. ඊට පස්සේ යාට පුරුදු කරනවා ආයන්න. ඒක තියාගෙන මේ ටීචර් අයන්නට ඇත මේක තියෙනකොට අයනෝ. ආයන්නට ඊට අඩිකෝදුව දෙනවා ආයනෝ. කොහොම වුණම අකුරු ටිකක් කියලා දුන්නට පස්සේ තමයි යාට කවදා හරි වචනයක් හැදීම සම්බන්ධව පෑන් පෑන රට කියන එක තේරුම් ගන්න පුළුවන් සෑහෙන අකුරු ටිකක් කියලා එකයි. ඒ පළවෙනි වතාවට අකුරු ඉගෙන ගන්නකොට ඒ ළමයා හැංගීමක් නැහැ. මේ කොහෙද මාව අඬ ගහන යන්න හදන්නේ. ඊට පස්සේ රට කියලා ලිව්වත් යාට තේරුමක් නැහැ. ඒ රට ලංකාව. අධිකලිට වචන ටික අසෙට් කරලා වාක්‍යයක් හදන්න තේරුම් ගන්නවා. වාක්‍යයක් හදලා තේමාවකට මේ ඉතිහාසය උගන්වන්නේ මේ භූගෝලය උගන්වන්නේ කියලා මේක සුඛාන්තය මේක දුක්ඛාන්තය කියලා යනකොට අර ඉස්සල්ලාම අර සංකේතිය කියන ගැනීමේ වටිනාකම දැන් එයාට තේරෙන්න පටන් ගන්නවා සෑහෙන වයසකට ගියාට පස්සේ විෂයකට සම්බන්ධීකරණයකට sannivedanaයකට මේ සංකේත අවශ්‍යයි කියලා. ඒ සංකේත ඉගෙන ගන්න වෙලාවට ඒක තන්නේ කර යාන්ත්‍රික වැඩක් තියෙනවා. අන්න වගේ මේ මෙනෙහි කිරීම කියන්නේ අදු වැල්ලේ අයන්න තියෙන අත තියෙනකොට අයනෝ කියලා කියනවා. දැන් අපේ එදිනදා ජීවිතේ ගත්තාම දොරවල් 6කින් ගනුදෙනු සිද්ධ වෙනවා. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් මේ ගනුදෙනු පිළිබඳව දවසේ නිමා වෙලා ගිහිල්ලා බැලුවොත් දවස ගත වෙලා තියෙන කාගේ න්‍යාය පත්‍රයද කියලා බැලුවොත් එක්කෙනෙකුටවත් අයිතිවාසිකමක් නැහැ. මේක තන්නේ කර පොට්ටේට දුවලා තියෙනවා. ජනාධිපතිටත් නැහැ මේකක්. රටවැසියටත් නැහැ, වේදාටත් නැහැ, ලෙඩාටත් නැහැ, ගුරුවරයටත් නැහැ, ගෝලයටත් නැහැ. මොකාටවත් හැන්දෑවේ ගිහිල්ලා බලන්න දවස ගත වෙලා තියෙන මොකේද කියලා කිසිම එජෙන්ඩා එකක් නැහැ. හැබැයි අපි අයියෙන් කතා කරනවා. හෙටත් වැඩ කරන කතා කරනවා. එජෙන්ඩා එකක් නැති තන්නේ කර බංකොලොත් භාගයක් ගන්න. ඉතින් සර්වඥාන්සේ කියනවා මේක මේ විදිහට මේ කිසිම චාරයක් නැතුව කිසිම න්‍යායපත්‍යයක් නැතුව යන්නේක ඉතින් කැලිය අතරමංගේගේ ස්වභාවයක් තියෙනවා. මූතකට තනියමනගේ ස්වභාවයක් තියෙනවා. කාන්තාරික තනියමනගේ ස්වභාවයක්. ඒක නිසා කියනවා මේක අතරමං වෙච්ච බව පෙන්වීම සඳහා අතරමං වෙලා ඉන්න බව වෙන්නීම සඳහා උන්වහන්සේ කියනවා එක ద్వාරයක් අරගෙන. අයෙන් ඔක්කොම වහලා දාලා එකක් කරන ඒකේ බුක් කීපින් කරන්න කියලා. ඒකේ ගණිතෙන් ටික සටහන් කරලා කියන්නේ කියලා. ආන්න මේ වැඩේට යන එක තමයි අපි කරන්නේ පරියන්කට ගිහිල්ලා ඇහත් වහලා කනත් වහලා නාසයයි දිවයි කයයි සේරම පැත්තක තියලා මනෝද්වාරයේ හුස්මේ මතකල ඒකේ ගණිතෙන් සටහන් කරනවා. ඒකට අපිට තේරෙන පටන් ගන්නවා ඇස් වහලා තිබට කන වහලා තිබුණාට හුස්ම කීයද අපිට බලන්න පුළුවන් ඒ එනකොට සද්ද වලට කොච්චර දුරද වේදනාවට කොච්චර දුරද හිතවිලි වලට කොච්චර දුරද අපිට ඔක්කොම වැඩ බහ දවලා තිබ්බත් මේක යන්න බෑ ඒකෝට මෙනෙහි කිරීම කෙරුවොත් විතරක් අපිට කියන්න පුළුවන් තුන් සැරයක් මෙනෙහි කරනකොට සද්දයක් ඇති හතර සැරයක් කරනකොට හිතවිල්ලක් එනවා ආදී වශයෙන් අපි අපේ තියෙන අසරණකම් අපේ තියෙන පාලනයක් නැතිකම මෙනෙහි කරන කෙනාට විතරක් වැටෙන්න පටන් ගන්නවා හැබැයි වැටෙන්න වැටෙන්න පචවීමක් වෙනවා ඉච්ඡාබංගත්වයක් ඇති වෙන්නේ මට කරන්න බෑ කියන එකයි තේරෙන්නේ. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට ඕන බණුවට හිතවිල්ලනේ. ආයතනයක් පටන් ගන්න. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට සද්දක. සීන් ඉන්න එකම වෙන්නේ ඒකට ප්‍රයත්නයක්. ඒකට ප්‍රයත්නයක් කරනවා වෙන ගනුදෙනු දෙක සක්කම් කරගන්න. ඉන්නකොට තේරෙන පටන් ගන්නවා හිත කොච්චර නන්නතර වෙනවා කියලා. උගා කරගෙන කරගෙන යනකොට ඒ නන්නත්තර වෙන දේවල් දකින්න දකින්න හිත ලැජ්ජ වෙලා හිත කෝල වෙලා ඒව අඩු කරගෙන අඩු කරන මෙනෙහි කිරීම දක්ෂ වෙනකොට විතරක් එක දිගට පහක් හයක් හතක් අටක් නවයක් දහයක් යන්න පටන් ගත්තාම අරමුණයි මෙනෙහික මෙහිතයි මූලට මූණ දාලා ඉන්න තත්යක් වෙනවා ඉස්සල තිබුණ සද්ද වේදනාවෙන් බාධානේ මූලට මූණ දාලා ඉඳ ඉඳ ඉඳ ඉඳ හිතට මෙනෙහි කරන හිතට අරමුණේ අංග ප්‍රත්‍යංග අලගිය මුලගිය ලකුණු මුගාකල් අපි එක්කෙනෙක් ඇසුරු කරනකොට එයාගේ රුචි අරුචිකන් එයාගේ ආසාවල් දැනගන්නවා වගේ ලාභයට දැනගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒ දැනෙන ස්වභාවල් අයින් කරන්නේ කොහොමද? නෑ. ඒනම් මට පුදුමනිකව කමටහන් මම අපිට කියලා දීපු නෑ ඔය අපි අපි මෙහෙම සාකච්ඡා කරත් මට 100 100ක් සුද්ධ කරන්න බෑ පොඩ පොඩ දියුණු කරන්න පුළුවන් <laughs> පොඩ පොඩ දියුණු කරන්න ඉතින් මේ විදිහට යම් වෙලාවක අපි අරමුණක් හහද කරගෙන අරමුණක් දැපෙන දමාගෙන වේදනා හිතිලි සද්ද වලින් අයින් කරන අරමුණක් බොහෝ කල ඇසුරු කරනකොට විතර අපිට දැනගන්න පුළුවන් වෙන මේ අරමුණේ පිම්බෙන වාරය හැකිලෙන වාරය ගන්න වාරය හෙලෙන වාරය දෙක අතරත් වෙනස්කම් වගේ. හුස්ම ඇතුළේනකොට වැඩි පිට වෙනකොට වෙනස්. ඒ වගේම එකම අරමුණ ටික වෙලා බලාගෙන ඉන්නකොට දෙන්නෙන් සංසිඳීමක් හෝ ගොරෝසු වීමක් වෙනවා. අරමුණ දිහා බලාගෙන ඉන්නකොට මේ කවදාකවත් මේ විදිහේ අරමුණක අලගිය මුලගේ විස්තර කරන්න බෑ මානසිකාරය කියන එක නැතුව. අරමුණටම හිත මෙහෙවන ගතිය නැතුව කවදාකවත් අපිට අරමුණේ විස්තර දැනගන්න බෑ. එන්නේ විදියට යනවනම් ඒකට යෝනිසෝමනසිකාරය කියනවා. එහෙම නැතුව මානසිකාරය යෙදුවට එන්නේ එන්නේ අවුල් වෙන පැත්තකට යනවා. ගොනුවක් නැති පැත්තකට යනවනම් ඒක ආයෝනිසෝමනසිකාරයක්. යෝනිසෝමනසිකාරය තමයි අපි සීලක පිළිපදලා සමාධි භාවනාවක් වශයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කරන්නේ. අනික් වෙලාවට මනසකාරය නැතුව නෙවෙයි. මේ මනසකාරය නන්නත්තර මනසකාරයක් තියෙන ගුණයක් නැහැ, ශිෂ්ටාචාරයක් නැහැ, යොදවුමක් නැහැ. එතකොට ඒක අපි අවුලකටපත් කරනවා කියන්නේ. ඉතින් ඒ නිසා අපි ආයෝනිසෝ මනසකාරය හදන්න දෙයක් නැහැ දීලා තියෙන එක. ස්වභාවය. යෝනිසෝ මනසකාරය තමයි අපි පුරුදු කරලා පුරුදු කරලා ගන්නවා. ඒකට මනසකාරයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇඩ්වර්ටින් කියලා. යන් දේශකට යමකට යොමු කරවීම. දැන් අපි ළඟ තියෙන්නේ යොමු වෙනවා අපි දන්නේ නැහැ. යොමු කරන්න පුරුදු වෙනකොට තේරෙන පටන් ගන්නවා මේ කැලේ හිටපු මීහරක වගේ කුළුහරක වගේ හිටපු එකන යොමුකට දීපු ගමන් කොච්චර අපිට රණ්ඩු කරනවද කොච්චරක් අකුළු ගති පානවද ඒ නිසා අපිට ගොඩක් වුන් කරලා කරලා කරලා තමයි ලාභට හරි අරමුණක හිත බඳ ගන්න පුළුවන් ගතිය ඇති කරන්න අර පුංචි ළමයි කයනු අයනු අයනු අයනු අයනු අයනු කියලා අකුරු ඉගෙන ගන්නවා වගේ හැබැයි බුද්ධ ඥාන වංශේ සාතික වෙනවා යොදන ශක්ති ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රතිඵල තියෙනවා වැඩි වැඩියෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන අඩු කෙනාට වැඩිය අරමුණ දපණ සමා ගන්න පුළුවන් ගැටියක් එනවා. ඉතින් ඒක නිසා මුලදී මන් දෝත්සහයි වෙනාට පශ්චාත්තාප ලකුණු තිබුණට ඒ යොදන දේවල් අහක යන්නේ. කරන කරන ගිහලා අන්තිමට ඒ අරමුණත් එක්ක ටික වේලාවක් ඉන්න පුළුවන් ගැතිය එnde ende ende අරමුණේ ඇතුළට කිඳා බහලා අරමුණේ මුලැමැදාක දැක ගන්න පුළුවන් තත්ත්වයකට ගන්න පුළුවන් නම් ඒක යෝගාවචරේකට මූලික අවශ්‍යතාවය. ස්වාමීන් වහන්සේ අද අපි කර්මස්ථාන සුද්ධ කරන එක පටන් ගන්නවද? ඔය ඒක පහේ ඉඳලා 6 වෙනකම් මට පැයක් දෙන්න පුළුවන්. නිසා පොතක් දාන්න සයින් කරන්න විනාඩි 10 දාන්න. ආදර්ශ කර්මස්ථාන සුද්ධ කිරීමක් විදිහට අපි එකක් ප්‍රසිද්ධිය කරමුද? ඒකට වැරදි වෙනේවා ඒක නිසා මූලික දැනීමක් වශයෙන් මට කියන්න තියෙන කමඨාන් සුද්ධ කිරීමට මම මේ ක්වොලිටි ගිනාවේ නෑ. නමුත් මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ මූලික ගයිඩ්ලයින්ස් ටිකක් තියෙනවා කමඨාන් සුද්ධ කරනට වෙලාව විතර කරන්නේ. කමඨං සුද්ධ කරනකොට අපි තොරතුරු තුනක් බලාපොරොත්තු වෙනවා පරියංකයයි සක්මනයි දින්දා වැඩයි. ඒකෙන් ඉස්සල්ලාම පරියංකය ගැන කතා කරා. ඒකේ හොඳටම හරියට පරියංක ගැන විතරක් කතා කරන්න වැරදි කතා කරලා තිබ වැඩක්. ඒව මම අහලා තියෙන ඇති වෙන්නේ නැති වැඩක්. තමන්ට මේ ආවට පස්සේ හරියට හොඳම පරියංකයේදී තමන් කරන්නේ ආනාපානෙද බිම ඇකිලිමද කියලා ඒ මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච වෙලාවක් තියෙනවානේ හරිය වෙලාවක්. අන්න එතනින් කමඨාන් සුද්ධ කරන්න පටන් අරගන්න එකයි කරන්නේ. මම කරන්නේ ආස්වාද ප්‍රසවාස බැලින් නැත්නම් මම කරන්නේ පිම්බීම හැකිලිම කියලා ගුරුවරයාට කේස් එක මතක් කරලා දීලා පටන් ගන්නවා. කොයි වෙලාවෙද කියලා. නෑ ඒක අවශ්‍ය නෑ. වෙච්ච Tamanට වගකීමෙන් කියන්න පුළුවන් අවස්ථාව කතා කරගත්තොත් ආස්වාද ප්‍රසවාසය ගැන කියන්නේ ආස්වාදේ මතුණා මෙනෙහි කරා මට මෙහෙම වැටුණා. ප්‍රසවාසේ මතුණා මෙනෙහි කරා මෙහෙම වැටුණා. එතකොට ඒක ටික වේලාවක් යනකොට මොකද වෙන්නේ? ඒකට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ හැම වෙලාවෙම වෙන එකක් නෙමෙයි කතා කරන්නේ තමන්ගේ ජීවිතේ හම්බෙච්ච හොඳම හරියංක ක්විච් එකක් කියලා. එකක් කරලා පෙන්නමුද? මේ කවුද ඉදිරියට වෙන්නේ මේ? ගියාගෙන අවිලා තියෙනවද? නෑ මට මතකයි. ආ හොඳයි. එහෙනම් අපි මේ මේ කමටහන් සුද්ධ කරනවා රිහර්සල් එකක් කරන්න හදන්න. වැරදිම ගහනවා. නැත්ත රෙකෝඩ් එක තිබුණාට. ඒකනේ ඉතින් සභාවට උසාවියෙත් නේ ගන්න දෙන්නේ නඩුව. ප්‍රසිද්ධ උසාවිය ඔක්කොම ශිෂ්‍ය. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන භාවනාව වැඩුවා. ආනාපාන නිමිත්ත වශයෙන් නාසිකාග්‍රේ හුස්ම ඇතුල් වෙනකොට ඒක මෙනෙහි කරා හුස්ම ගන්නවා කියලා එතකොට ආස්වාසය වැටුනේ ඇතුළට එන වේගයෙන් එන ගඟක් ගලාගෙන එනා වගේ වැටුණා මුලදී. ප්‍රස්වාසය වැටෙන්න පටන් ගත්තේ හරියට ජල නලයක තියෙන කම්පන වේගන යන චංචල වේගන යන පද්ධතියක් යනවා වගේ සලිමාලාවක් වගේ ටිකක් වෙලා යනකොට ඒ කරනකොට හුඟක් ඕනකමින් බැලුවා මේ ආස්වාසෙත් ප්‍රස්වාසෙත් ඇති වෙනස දිගට මේක මෙනෙහි කරා. එතකොට ටික ටික ඒ අතර තියෙන වෙනස්කම් තවත් වැඩිපුර පේන්න පටන් ගත්තා. ප්‍රස්වාස කරන මාතේ තෙත ගතියක් බර ගතියකුත් දැනෙන්න පටන් ගත්තා. ඒ වගේම ඇලෙන සුළු ස්වභාවයකුත් දැනෙන්න පටන් ගත්තා. කම්පන චංචල ගතිය ප්‍රස්වාසයේ වාතේ වැඩිපුර තියෙන වගේ දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දිගට මේක කරගෙන යනකොට ටික ටික අර දෙකේ වෙනස බලා ගන්න බැරිකමක් වගේ දැනුණා. හැම විටම බැලුවේ ඒ අවස්ථාවේ තියෙන එක විතරයි. මුලදී තිබ්බා ගුණුවක් ප්‍රස්වාසයේ ආස්වාසයේ අතර ගුණුව මට පැහැදිලිව පෙනුණා. නමුත් විනාඩි 20ක් විතර යනකොට ස්වාමින්වහන්සේ ආස්වාසයක් තිබ්බනම් ආස්වාසය විතරයි. එතකොට එන්නෙන්ද ටිකක් අතරමං වෙච්ච ස්වභාවයක් වගේ දැනෙන්න පටන් ගත්තා මොකද එකින් එකට සම්බන්ධ කරන්න පුළුවන්කමක් ඇති වුන්නේ නැහැ. ඒක ටිකක් පීඩාකාරී ගතියක් වගේ දැනුණා. ඒත් එක්කම ගොඩක් ඊට පස්සේ සිතිවිලි ආවා. සිතිවිලි ඇවිල්ලා ඒ වගේ තත්ත්වයක් ඇති උනේ ඕනෑම අවස්ථාවක ගත්තොත් ඊට පස්සේ විනාඩියෙන් දෙකකින් අර වගේ තත්ත්වයට ඉක්මනට එනවා. දැන් මේ වගේ තත්ත්ව කියන්නේ ඒ කියන්නේ එක පාටම අර අර මූලික අවස්ථාව වේගෙන් පහු කරලා ගිහින් ඇති වෙන්නේ අර ආස්වාසය ප්‍රස්වාසයේ වෙනස පේන්නේ එකම විදියකට යන නිකන් එච්චර මේ උනන්දුවක් ඇති නොකරන පීඩාකාරී වගේ ආසයිතෙන් නෑ බලන්න. ඒ ආස්වාස ප්‍රස්වාසය එහෙම වෙනවා නම් අපිට තේරුම් අරගන්න පුළුවන් නම් මේ වැඩ පිළිවෙල පුරාම එක දිගට පැවති හැකියාවක් තියෙනවා නම් මේක එකක්වත් අපි කරපු දේවල් නෙවෙයි සිත් වෙච්ච සිද්ධියක් නේ කියන්නේ. නමුත් එන්නේ එන්නේ අපේ භාවය මත වෙනවනම් ඒක සැරේ එන්නේ නැහැ. තමයි තේරෙන පටන් අර ගන්නවා සිද්ධිය නිකන් ඒකාකාර ගතිය නිසා අපේ භාවයක් වෙනවා. නමුත් ලොකු සතුටක් ඇති වෙනවා වෙන කොයි දෙයකටත් මොන දීගෙන ඉන්නේ දැන්. ආනාපානේ නෝ ආනාපානේ දන්නවා හිතවිලි එනවා හිතවිලි වෙන බව දන්නවා සද්ද එනවා නමුත් හොඳට ඔතෙන් යනකොට තේරෙන පටන් ගන්නවා එන හිතවිල්ලකින් හිතවිල්ල කැලේ කරදරයක් කරුවා කියමුකෝ බාධා කරාට හිතවිල්ල ගියාට පස්සේ හිත ඉබේම ආනාපාන තමයි එන්නේ නන්නතර වෙන්නේ සද්ද එනවා සද්දයක් කියලා හිත ගැස්සලා ගිහිල්ලා ආයේ සද්ද ඉවර උතර පස්සේ ඉබේම ආනාපානට එනවා නැත්නම් වල යන්නේ ඔතෙන් ගියාට පස්සේ වේදනත් එහෙමයි එතකොට එතකොට කියනවා හිතවිල්ලක් ඇවිල්ලා හිතවිල්ල ගියාට පස්සේ ඉබේම ආනාපානට එනවා නම් යෝගාචර ලකුණු දාගන්න කියනවා හිතවිල්ලක් නාපු ගන්න. හිතවිල්ලෙන් හානියක් වෙලා නැහැ. සද්දකින් හානි වෙන්නේ නැහැ. වේදනාවකින් හානි වෙන්නේ දිගට යනවා. එතකොට වේදනාව නොවේවා සද්ද නොවේවා කියලා හැඟුම් ගන්න එපා. ඔය වෙන්නේ කාපු දෙයක්. නමුත් Taman දිගට යන බව සත්‍ය පවත්වාගෙන යන්න පටන් ගත්තොත් අර භාවනාවෙන් නිකන් ඉබේ එන්න හදන අන්දමන්ද බව මේ එපා කරන බව තියෙද්දි මේ අවුල් පහස තනක අවුල් අවුල් පහසක් තියෙන තැනක තමයි නිර්වුල්ල යෑමේ කුසලතාවයක් උතන දිනුනේ. ඒක ලොකු දිනුවා. අධිකාරී ශක්තියක් නැති බවක් වගේ තේරෙනවා. නමුත් ඒක කියන්න පුළුවන් වෙන්නේ ඔය වගේ කියන්න පුළුවන් වෙන්නේ අධිකාරී ශක්තියක් තියෙන නිසා. නැත්තම් කියන්න බෑ. ඒක නිසා අපි ගන්න ඕනේ ඒකේ අනිත් පැත්ත දැන් හොඳටම අවුලක් තියෙන්නේ හරියට මේ රටේ විශාලම අවුල තියෙනකොට හොඳම වැඩ තමයි පාර්ලිමේන්තුව රැස් කරනවා. රැස් කළා පාර්ලිමේන්තු විවාදය යන්න ගන්නවා. එතකොට ඒක රටට ඇහෙන්න හරි. එතකොට ඔක්කොමල වැඳිලා ඉන්නේ. මේක අවුල් වෙලා ගිහලා අරයා එහෙ මෙහෙ යනවා. ඔක්කොම කැබිනට් එක රැස් කරා රැස් වීම තිබ්බනම් බය වෙන්නේ නැහැ. ඒ වගේ දැන් ඔක්කොම සිද්ධි වාර්තා වෙනවා. මේක තමයි අපිට යන්න පුළුවන් උසස්ව ප්‍රශස්ත තත්ත්වය. මේකේ තියෙන නරක දකින්න නරක මේක ඒ පාඩ වාසනාවන්ත හිද්ද කරන්න දෙන්නේ. හැබැයි පාර්ලිමේන්තුව රැස් වෙලා තියෙන්නේ රටට දෙනවතරතුරු. ඒ වගේ සිද්ධිය පිළිබඳ හොඳ වார்த்தාවක් තියෙනවා. ඒ වார்த்தාව ගන්න බෑ, මොහොම කියන්න බෑ. පළවෙනි වතාවට ඕක වෙනකොට කියන්න බෑ. දන්නේ නැහැ කියන්න ඕනේ කොහොමද, මොකද්ද වෙන්න ඕනේ කියලා. නමුත් දැන් වෙන සිද්ධිය කියන්න පුළුවන්. ඒ නිසා ඒක මේ අධිකාරී ශක්තිය නැතිවීමක් නෙමෙයි මේ නැති අධිකාරී ශක්තිය ගොඩනගෙන වෙලාවක් කියලා කියන්නේ. සක්මන් භාවනාව වම දකුණු වශයෙන් මෙනෙහි කරා ස්වාමින් වහන්සේ සක්මන් කරනකොට දකුණ වඩා බරගතියක් දැනුණා මුලදී වම් කකුල ඉතා වේගෙන් ඇදිලා යන ගතියක් දැනුනේ වඩාත්ම දැනුනේ වෙනස දකුණු කකුලේ තවදුරටත් ඒ දිහා බලාගෙන ඉඳිද්දී තේරුණා කොටස් තුනක් තියෙනවා කියලා ආරම්භයේදී කකුලක් උස්සනකොට තද කරන ගතියක් තියෙනවා පොළොවට ඊළඟට යනකොට බොහොම ලිහිල් ගතියක් තියෙනවා ආපහු පතිත වෙනකොට තද වෙන ගතියක් තියෙනවා ඊට පස්සේ පෙරලෙන ඒ වගේ තෙරපෙන ගති වැඩිපුර දැනුණා. පස්සේ දැනුණා මේ නිකන් වම දකුණ කියලා කිව්වට ගිලිලා ගියා වම දකුණ දෙක දෙකම එක විදිහට යනවා වගේ දැනුනේ. කියන්නේ ආරියට ප්‍රභෝ කෙනෙක් යනවා වගේ ඒක දැනුණා. රූපයක් රූපයක් අරගෙනවා. එහෙමයි. ඒ කළා මේ කන් වලින් මට දැනුණා අර මේ සද්දයක් වගේ දෙයක්. ඒ කියන්නේ ගාන වගේ සද්දයක් දැනුණා. පරියන්කේ ඉඳගෙන ටිකක් වෙලා යනකම් ඒ සද්දේ තිබ්බා. ඒක يعني සක්මනේදී හිත පිට යෑමේ බාධාවක් නැහැ. සාමාන්‍යයෙන් පවතින පියවර තැබීමේදී හිත හිතන ගතිය තියෙනවා. මුලදී වැරදුනා පස්සේ පාරවල් දෙක තුනක් වුණත් ඒ කියන්නේ පර්යාංක එහාටයි මෙහාටයි දෙසරයක් තුන්සරයක් වුණත් වරද්දන්න නැතුව යන්න පුළුවන් සක්මන සක්මන පුළුවන්කම ඇති වුණා. ඔය කියන්නේ මුල් වැරදුනාට ස්ථිරහානියක් කරලා නැහැ. පහු වෙනකොට පහු වෙනකොට එහෙම. ඉස්ලාම් එහෙම වෙලා තමයි පටන් අරගන්නේ. බයිසිකල් එකට කොට වෙච්චාම හෝ පටන් අර ගන්නකොට මැෂින් එක ටිකක් ටියුන් වෙනකන් වෙලා යනවා. ඊට පස්සේ එන්න පටන් ගන්නවා. ඉතින් එහෙම සක්මනේ දිගට යනවනම් මේ හුඟක් වෙලාට අර හැරෙන තැන නැති වුණාට මැද හරියේදී නිකන් හොඳට මේ පත්‍ත්‍ජි පිහකින් බටර් කෑල්ලක් කපනවා වගේ හොඳට yaadෙන ගතියක් එනවා. ඉතින් ඒක තමයි පහු වෙනකොට පහු වෙනකොට වැඩි වෙලා ඒ ඇතිවිච්ච සමාජයේ සතිය කඩා ගන්න තු එහෙම උගිල පරියන්කට ගියොත් ඒක ඒ ආනපානට කෙලිම ගියරක මාරු කරන දෙයක් කරයි. සක්මන් කරලම උපකරණ එක අහලා තමයි. ඒ කොටස් දෙක ඇත්තේ නැත්නම් එතකොට එදිනදා වැඩවල මොනවද පොදුවේ කියන්න තියෙන්නේ එදිනදා වැඩවල සතිය පිටවීම ටිකක් වැඩිපුර වෙනවා විශේෂයෙන් යම් කිසි දෙයක් අල්ලනකොට ඒ අල්ලන දේ කොහොමද අතට දැනෙන්නේ කියන දේ විඳිනවා ඒ වගේම ටිකක් නිවිහැනහිල්ලේ කරන අඩියක් තියෙනකොට පවා ඒක සද්ද නොවන විදිහට ඒ වගේම තමන්ගේ පිට නොයන වෙන සද්ද අඩු කරන විදියට අවධානය යොමු කරපුවාම වැඩි නිවිච්ච ගතියක් ඇති වෙනවා හිතේ. ඒ වගේම හිතට ඇති වෙන සිතිවිලි එතකොට පේන්න පටන් ගන්නවා. ඒව දිහා බලන් ඉන්න පුළුවන් ප්‍රතික්‍රියාව අඩු කරලා. හිතෙන් ඇති වෙන ප්‍රතික්‍රියාවත් අඩු කරනවා. ගාහක් කළාට ඒක සිද්ධ වෙන්නේ තනිවීමෙන් තමයි. දින්නේ කිටියොත් අපි එකිනෙකාට වග වෙන්න ඕනනේ. එකිනෙකාට මේ මේ ආචාර ධර්ම වලින් වග වෙන්නේ නැත තනි අලියෙක් වාගේ තනියම ගත කරන්න පටන් අරගත්තට හරි ලේසි Tamanට ඕනේ ස්පීඩ් එකක් තියාගන්න පුළුවන් එයා යගියත් එකයි මට දත්තත් එකයි කියලා Tamanගේ වේගය නඩත්තු කරන්න පුළුවන් Tamanට අහුම්කම් දෙන්න පුළුවන් සතිමත් වෙන්න පුළුවන් ඒ නිසා අපිට මේ වගේ පරිසරයක හැම විශාලම ලාභය තමයි කවදාකවත් තනි වෙන්න පුළුවන් ඒක 100%ක්ම බුද්ධ විදින්න ඕනේ දිනලා වැඩ කරනකොට ඊට පස්සේ ඒක මේ විතර වද්දා ගැනීම සඳහා තමයි අපි කරන්නේ නැවතිල්ලේ වැඩ කරනවා පොඩ්ඩක් ස්පීඩ් එක වෙනස් කරනවා අඩු කරනවා අඩු කරනකොට මේ අපි මේ මුළු ප්‍රයත්නයම කරන්නේ සිහිය පිටව ගන්නනේ කියන එක නිතර සීපත් වෙනවා. සාමාන්‍ය ඉදින්දා වේගයට යන්න ගියාම වැඩේ ප්‍රයෝජනය ඉස්සරහට එනවා. අඩු වේගයේ යනකොට වැඩේ ප්‍රයෝජනේ පැත්තකුණත් අපි උත්සාහ කරන්නේ මේ කඹේ ඇවිදින්න උත්සාහ කරනවා සතිය පිටවන්න කියන එක මතක් වෙනවා. ඉතින් එතකොට අර තමන්ගෙන් පිටවෙන රද්ද වලටත් අහුම්කම් දෙන ගතියට ආවන පරිසරත් එක්ක පුදුම සම්බන්ධය මේ මේ සංනිවේදනයක් වෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒක නිකන් හරියට අන්ධකාරයක Taman මේ ලයිට් දාලා නැති කාමරයක අත ගාලා මොනවාරි ගන්න හදනකොට පුදුමාකාර සංනිවේදන ගතියක් තියෙනවනේ මේ අත ගන්න දේෙන් අල්ලන ගතිය. අන්නේ වගේ මේ හැමදාම කරන වැඩවලදී කරන කරන එකකට හම්බෙන ටච් එක අපේ අත ගන්නකොට වදිනදී තමයි මේ අන්ධ අන්ධයෙක් හැමදේම අල්ලන්නේ මේ අත ගාලානේ මේ ස්පර්ශයෙන් කරන්නේ අන්න ඒක නිකන් යෝගාවචරයට ඉස්සල්ලාම එන්න පටන් අරගන්නේ ඒකෙන් තමයි මොන දේත් අපි ඇස්සරලා බලන්න කෙරුවට අන්දේත් කරනවා වගේ අන්දේ එතකොට ඇස් නැති පාඩුව ඌගේ වෙන ඉන්ද්‍රිය මාර්ගයේ හොඳට සංනිවේදනය කරනවා සංවේදී වෙනවා අන්නේම සංවේදීකමක් එන්න පටන් ගන්නවා ඉතින් මේක අරකට එදිනදා වැඩවලින් තියෙන සංවේදීකම පරියන්කයට බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා එදිනදා වැඩවල අවුල් වුණොත් පරියන්කේ එන්නේ පරියන්ක නිස්සද්ද වුණත් එදිනවල කොටත් නිස්සද්ද භාවයක් ආරම්භ වෙනවා. ඉතින් ඒකෙන් නිකන් මේ එකලසක් වෙන්න පටන් අර ගන්නවා පදමක්. ඒ පදම මේ වැඩිපුර වැඩිපුර හිත සිද්ධ වෙන්න සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ගෙදර ගියා වුණත් ඒකේ ප්‍රතිඵල තියෙන ගතියක් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය වගේ රිට්‍රීට් එක තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ පණින්න ඕන. එන්නට පස්සේ තමයි ඉතින් මේක හැබ්බැහි වෙන්න පටන් ගන්න. ඒක හිතට බී ගන්න පටන් අරගන්න එතකන් තමයි. ඒ කියන්නේ මුල් දාස් ටික පිස්සු කෙලින්ද කියන එක නෙමෙයි මම කියන්නේ. මුල් දාස් ටික ටිකක් කැලේ පයින් ගතියක් තියෙනවා. යන්න යන්න යන්න තමයි අල්ලා එන්න පටන් ගන්න. ඉතින් මේ මේ වගේ මොඩල් එකක් තමයි මට ඕන කරන්නේ. හරියන්කේදී විස්තර මට දැනගන්න ඕනේ, සක්මනේදී විස්තර දැනගන්න ඕනේ, ඉදිරියට වැඩ ඒ භාවනාවට අදාළ කාරණා වලින් තොර දේවල් කතා කරලා මට දෙන්න උත්තර නැහැ. අරමුණට සම්බන්ධ කරගෙන විතර කතා කරුවොත් විනාඩි 5න් 10න් ඕන කෙනෙකුට කියලා ඉවර කරන්න පුළුවන්. හොඳයි අපි මේ තුන වෙනකම කලා කාල කාලය ගත්තේ දැන් විනාඩි 12ක් වැඩිපුර අරගෙන ගියා. එතකොට අපි මේ අද 5න් 10 වෙනකන් කරන්න බලාපොරොත්තු වෙනවා. කාන්තාවක්සේ එනවනම් මයි ළඟ ඒ වෙලාවට පිටින් කෙනෙක් ඉන්න ඕනේ. ඒක නිසා දෙන්න මාරු කර කර මාරු කර වගේ එනවනම් එතකොට එච්චර බරක් වෙන්නේ නැහැ. මොකද අනිත් එක්කනට හිතුව ඉන්න පුළුවන්නේ. අන්නේ විදිහට පොතක් දාලා සයින් කරන්න දෙන්න විනාඩි 10 දාලා. ඒකද මම ඉන්න පාමලෙත් කරලා තියෙනවා. 35 කට. 35 කට. මොකද මේකේ කරන්න බෑ මොකද ඒ වෙලාවට වන්දනාව යනවා. නෝට් පොතක් දාන්න සයින් කරා. සයින් කරලා ඉවරලා දවස් දෙකකින් විතර කටි ඉවර කරන්න පුළුවන්. අද කරනවා අද පටන් අද පටන් ගන්න. අද පටන් ගන්න. අපේ මේ සතවර්ෂයේදී ජීවිත සතවර්ෂයේ කම්මාවට විතර එන එනාදී මේ ලංකාවේ ජන ජීවිතෙත් එක්ක සත්පත්තා විශේෂ මාර්ගවලින් ගොඩාක් සම්බන්ධ වෙලා තිබුණා කියලා කියලා අපි කියන්නේ කියන සියලේ සත්පත්තාන එකක් පාරන ඒක දිලිහිලා කී කොහොමද ඊට පස්සේ ඒකෙන් ඒ අයට ප්‍රයෝජනයක් නැත්නම් දිවිච්ච එක නැත්නම් ඒක ජන ජීවිතෙන් දිලිහිලා කී කොහොමද ඇත්තටම අපි ඔය මේ මේ ආරස්සාව තමයි යොදෙන්දි බලපාන්නේ ආරස්සාව පිළිබඳ පිළිත් කියනවායි කියන එක ලංකාවේ බහලා තියෙන එකක්. ඒකේ බුදුම සායනසනමක් කියනවා ආරස්සාව කියන්නේ පරිත්ත කියන වචනේ පරිත්ත පිළිත් පොත කියලා වචන වෙලා තියෙන පරිත්ත කියන වචනේ තමයි. ඒ සඳහා පරිත්තේ සඳහා තමන්ගේ ගිහි ලෝකයට අවශ්‍ය ආවරණ ආරක්ෂාව සඳහා පිළිත් තහනවයි කියන එක අපි හාමුදුරුවෝ ගෙන්නගෙන පිළිත් තහන එක තියෙනවා. ඉතින් ඒකෙදි කියනවා මේ අහන පිරිත් කියලා જાතියක් තියෙනවා. අහන පිරිත් වලින් මේ අපිට අරසාව සලසා ගැනීම කරන සංඛ්‍යා වඩම්ම ගන්න. ඊට පස්සේ ඊට වැඩි ගුණයක් තියෙනවා දසදහස් ගුණයක් තියෙනවා ඒ පිළිත තමන් කියනවා. ඒකට කියනවා කියන පිළිත් කියලා. එතකොට හරියට ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ තියාගෙන හරියට ඒ ලකුණු වල තියාගෙන ඒවං මේ සුතං ඒකං සමයං භගවා කිනකොට ভাইබ්‍රේෂන් එක ඒකකට යරිත වැඩි. නමුත් ඒකට අපි දන්නේ ගිහි පිටිත් කියන අට්ටිය උම්මල කඩවත් නොකා දවස් 7ක් විතර පේ වෙලා සුදු ඇඳගෙන පිටිත් කියන ගතියක් තමයි තියෙන්නේ. ඒකට ඇත්තටම කැපවීමක් අවශ්‍යයි. අර ආහන පිළිත් වලට ඒක තියෙනවනේ නරක නෙමෙයි. ඒ ආහන පිළිත් වලදී දහස් ගුණයක් වැඩි කියන පිළිත් වල. ඊට පස්සේ තියෙන කරන පිළිත් කියලා ජාතක. කරන පිළිත් කියලා කියන්නේ සතිපට්ඨානේ තියෙන දේ කරනවා. ආස්වාද ප්‍රසආද කරනකොට මෙනෙහි කරනවා. එහෙම නැත්නම් සක්මන් කරනකොට මෙනෙහි කරනවා. එතකොට එන අරසාව දෙවියෙකුටවත් ගන්න බැරි වෙනවා. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ අහලත් සන්තෝෂ වෙන්න පුළුවන්. බබෙක් පුදිනකොට නැලවිලි කවි කියනවා. එතකොට Taman කියමනේ එතකොට මේ අර්ථ ගන්න පුළුවන්. අර්ථ එකක් එනවා අනිත් එක අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියන්නේ. ඒක අහනකට වැඩිය. ඉතින් මේක හුඟක් වෙනසක් තියෙනවා සතිපට්ඨානෙ කරන්නේ. ඉතින් ඔය කියන සතිපට්ඨානේ පුරුදු වෙලා තියෙනවා කියන්නේ අහලා පුරුදු කරලාද කියලා පුරුදු වෙනා මිසක කරලා පුරුදු වුණාද කියන සාක්ෂි නැහැ. ඒ අර මේ නන්ද මාතාවගේ කතාවේදී කියනවා වෙල්කණ්ඩකි ඒ මාතාව හැන්දෑකොරේ කියලා තියෙන සතිපට්ඨානේ නෙවෙයි මේ පාරායන වර්ගයේ අටක වර්ගය. අටක වර්ග පාරායන වර්ගය කියන්නේ සති සූත්‍ර පිටකයේ තියෙන ඉතාමත්ම ගැඹුරු කොටස. පස්සේ තමයි මිනිස්සුયો මේ ගිහි ලෝකේ ආරස්සාව පිළිබඳ පිළිත් පොත හදාගන්නේ. පිළිත් පොතේ සතිපට්ඨානේ නැහැ. පිළිත් පොතේ තියෙන අනික් සූත්‍ර ටික. ඉතින් මේවා මේ බයට හදාගත්ත ක්‍රම කියලා මං වගේ මිනිස්සු කියන්නේ. බුදුහාමුදුරුවෝ ඕක දෙකටම කියලා තියෙනවා. බයටත් ඕක නරක නැහැ. අහලා. නමුත් කියනකොට බුදුහාමුදුරුවෝ කිව්වේ නම් ඕක කරපන් සූත් මේ දෙත් තුන්වල් ලියන දුන්නා පස්සේ ඕක කටපාඩම් කරුවයි කියලා සනීප වෙන්නේ නැහැ. බෙහෙත් උළුව කීවා කීවා කීවකම හිටියට කියලා හනිප වෙන්නේ නැහැ. ඕකට ගැලේ කොලේ ගිහිල්ලා බෙහෙත් ඉගෙනලා තම්බලා ඕකත් ප්‍රතිවාදපතේ ගැත්තේ නැත්තම් හරියන්නේ නැහැ. ඒ නිසා අරක නරකන. අන්දා ටෙලිවිෂන් බලනවට වැඩිය, පත්‍ර බලනවට වැඩිය සතිපට්ඨානේ හනික හොඳයි. නමුත් අපිට ඊට එහා යන්න පුළුවන් නම් අපි ලාමක කුසලයට කොම්ප්‍රොමයිස් කරන්න නරකයි අධි කුසලයට යන්න. අධි කුසලයට යෑම සඳහා අපි මේ වෙලාවක එක මුස්ම ගැනීමක් පවා කරනවා නම් ඒක තියෙන වටිනාකම ඩිංගිත්තක් හිතලා බලන්න. අපි කොච්චර අපේ අත්තලාට මුත්තලාට දෙයක් කාටවත් කරගන්න බැරි වැඩක් මේ කරන්නේ වැටුණා සැපයි කකල පෙරදුණා සැපයි උත්සාහ කරන වෙලාව ඒ නිසා 10කට එකමාරට ඉස්සෙල්ලා නම් සමහර විටක සංඛ්‍යා වංශල අතර තිබිලා තියෙනවා නිතරම සතිපට්ඨානේ වඩන ගතියක් තිබිලා තියෙනවා ඒ රට්ටු අතර තිබුණාද කියන එක එච්චරම කියන්න අමාරුයි හැබැයි අපේ බුද්ධ ධර්මයේ ස්වර්ණමය යුගයේ තියෙන අවුරුදු 1500ට එහා තමයි අනුරාධපුරේ කිසිම හාමුදුර කෙනෙකුට අත දික් කරලා කියන්න බැලු මුන්නහන්සේලා මුන්නහන්සේ ආර්යයන් වහන්සේ තමක් නෙවෙයි කියලා. කිසිම සංඝයානසෙට කියන්න බැලු. මේ වගේ අම්බලම් කියනලු ගමක් ගමක් ගානේ ආසන ශාලා කියලා පින්නපාත කරලා ඇවිල්ලා උදේ කඳ පින්නපාත කරලා ඇවිල්ලා දවල් දාන වෙනකන් එතන ලොයින්නේ. ඊටසේ පින්නපාතෙත් කළා දානෙත් කළදලා දොලංකාවලු හදලා තින්නේ යන්නේ. කිසිම ආසන ශාලාවක් නැතුළු හාමුදුර කෙනෙක් රහත් වෙච්ච නැති. සෑම ආසන ශාලාවකම අසවරාග හඳුරහල් තියෙන මෙතන කියලා හැම ආසන ශාලාවක්ම වෙලා. ඉතින් බුරුමේ බණිනවා දැන් බැනිලා ලංකාවට අද වෙලා තියෙන දේ බුරුම රටේ නම් අඩු ගන්න තාම මේ මොනවාද මේ කැලෙන්ඩරේවත් බෞද්ධ කැලෙන්ඩරයක් තියෙනවා. අපි තියෙන තනිකර ග්‍රිගේරියන් කැලෙන්ඩරයක්. අපි ළඟ තියෙන තන්නිකර සුද්දාගේ වැඩපිළිවෙලක් තියෙන කියනොත් ඔපේ රටේ විවිපැතුවක් වේලා ගන්න බැරි තරම් රහතන් වහන්සේලා ඉහළින් ගියයි කියලා කට කතාවලත් කියන රටේ අද අන්තිම රහතන් වහන්සේලාත් වඳිනවා ලංකාව විතරයි එකම රට ලෝකේ තියෙන අන්තිම රහතන් වහන්සේට වදින. මලිදේව මහ රහතන් වහන්සේ පුතන්ට ගිහිල්ලා වදිනවා අයියෝ රහතන් වහන්සේලාගේ පෙට්ටියට මිනිහට ඇන ගහලා ඉවරයි. ඒ වැඩ ඉවරයි දැන්. ඒ හයි ගාඩ් දින්නේ මෛත්‍රී බුද්ධ ධාතනේ විතරයි කියන්නේ. අනික හැමතැනම රහත් වෙන්න මහන්සි වෙනවා. ලංකාවේ ධර්මදීපේ තමයි ඔක්කොටම ලෝකෙටම ධර්මදීපේක. අන්තිමට අයියෝ අපේ වැඩ පිළිවෙල પરම්පරාවේ අන්තිම එකනක් ගිහිල්ලා කියලා අපිම ශෝකාලාභ කියනවා. අපි දෙන්න හොඳ නැහැ මේ කතාව යන්න. අපි කියන්න ඕනේ නැහැ. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි කරන්න තියෙන්නේ වැටුණත් කමන්නේ අපි මේ සතිපට්ඨාන පිළිපදවන්න උත්සාහ කරනවා කියනකොට හැබැයි ලංකාවේ එකෙක් නැගිට්ටෝ ඔය කොයි එකකටත් වැඩිය වෙනස් මොකද ඕනෙම සංස්කෘතියකට ගැළපෙන ඕනේ භාෂාවක් උච්චාරණය කරන්න පුළුවන් ගතියක් තියෙනවා ලාංකිකයන් ඒත් වෙලා තියෙන්නේ ඒක අපි පාවිච්චි කරලා තියෙන මේ තුප්පහයි බටහිර සංස්කෘතිය කියනවා ඒකට සතිපට්ඨාන නැගිට්ටලා ගත්තොත් ආයෙත් නැහැ ගන්න පුළුවන් ඒක ඒකට බුරුමේ බයයි මොකද බුදුම පාලි හරියට භාෂා උච්චාරණය වෙන්නේ ඒකෙන් ටිකක් ඒ සම්ප්‍රදාන කුල ලාංකිකයේ හරි පුදුම කියන්නේ යුනිවර්සිටි යුනිවර්සල් ගතියක් තියෙනවා ඕනේ භාෂාවක් කියන්න පුළුවන් ඕනේ කෑමක් කන්න පුළුවන් ඕනේ ශිල්පයකට යන්න පුළුවන් ඒකමයි අපිට නරකට හිතෙන්නේ ගියේම කාමයට ගියේම බටහිර ලෝකේ නුවරට ඉතින් පහුගිය ටිකේ දැන් ආයේ මොකද්ද එකක් තියෙනවා ඒ නිසා අපි කරන පිළිත් නෙවෙයි කරන පිළිත් වලට යන්න ඕනේ අහන පිළිත් කියන පිළිත් නෙවෙයි කරන පිළිත නම් අපිට සතිපට්ඨානේ සරණයි පිටයි කියන එක තමයි කියන්නේ. සතියේ සතියේ පච්චුපට්ඨානේ වෙන්නේ ආරක්ක පච්චුපට්ඨාන. යම් කිසි වෙලාවක සතිය නම් හිත තියෙන්නේ අනිවාර්යම අරසාව ඒක තමයි Tamanට වැටහෙන කාරණාව. සතියටන් ආනාපානෙන් සතියෙන් හිත තියෙන්නේ දිව්‍ය ප්‍රඥෙක් ළඟ නැති අරසාවක් තියෙනවා. ඉතින් පිළිත් කියලා ගන්න අරසාවත් එක බලනකොට අරක සලෝ ලයිට් එකක් වගේ මේක නියම දඹරත්තක් වගේ එකක් තියෙනවා. නිසා අත්තමුත්ත එහෙම කරාට ගෝලයා මොන කරා අනිත් පැත්තට කරා. දැන් අපි විනාඩි 20ක් කරන් තියෙනවා. හතරට අපි එකතු වෙනවා පරියන්කේට පහට පටන් අර ගන්න කමතාන් සුද්ධ කරන්නේ.